තංගියේ පාරක සමාප්ත කළ අලුත් එකක් ආරම්භ කරන්න යෙදුණා. ඒකයි අපි ඉස්සරහින් තියාගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායට අයිති ඒ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියලා සඳහන් සූත්‍රය. මේ සූත්‍රය අනාථපිණ්ඩික සිරිතුමාගේ ජීවිතයේ අවසාන ජවනිකාව සටහන් කරන ධර්මදේශනා නිසා අපේ හිතකෝ අපේ කේමාන්ද ලොකු ස්වාමීන් වහන්සේ මේකට බණක් කියලා එකට ආසන්න බණ කියනම තමයි දැන්. ඉතින් ඒක නිසා මේක මරණාසන්න විලාවකට උදව් උපකාර කරන වටිනා ධර්ම දේශනාවක්. කෙසේ නමුත් මේ සූත්‍රය දිහා විමුසුන් නොනේ බලනකොට <coughs> ඒක මේ විපස්සනා භාවනා කරන අයට ආසන්න අවස්ථාව උත්සන්න විදියට පාවිච්චි කරලා තම තමන්ගේ භාවනාව සඳහා සංවේගී පාර කර ගන්නත් ඒ විතරක් නෙවෙයි ඒ අවස්ථාවේදී මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ධර්ම උපදේශ කොච්චර අදාළද කියලා බලන්නත් වටිනවා. වටි. ඒ අනුව ඒ සිද්ධිය සඳහන් වෙන්නේ සිටුතුමා ඊතාවත්ම උග්‍ර මාරණාන්තික වේදනාවටපත් වෙච්ච වෙලාවේදී පන්විඩකාරෙක් පිටත් කරනවා සවැත්නුවර ජීතවනාරාමේට සර්වචන් වහන්සේට ගිහිල්ලා තුන්සරයක් වඳින්නය ඊට පස්සේ මම වෙනුවෙන් තවත් තුන්සරයක් වඳින්නය වැඳලා අනාථපිණ්ඩික සිටුතුමා ඊතාවත්ම ආසන්නයි අධික වේදනාව ගත කරනවා ගත කරන්නේ කියන එක සර්වඥාන්සන මතක් කරන්නේ. ඊට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා අර වාගේම මන් විදිනුත් අවසරයක් තුන් සැරයක් වැඳලා මේ වචනය එහෙම නැත්නම් මේ පණිවිඩ දීලා හැකියාවක් තියෙනවා නම් පුළුවන්කමක් තියෙනවා නම් ඒ සිටු මන්දිරයට වඩින්නේ ඉතින් මේකෙදී ඒ බලපතලකම තේරුම් ගන්න සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ඒ සිටුතුමා ළඟට යනකොට ලොකු වේදනාවක් සිටුතුමා ඉන්නේ. ඉතින් ඒ වෙලාවේදී සිටුතුමා මේ වේදනාව පිළිබඳව Taman ඒ වෙලාවේදී විඳින වේදනාව පිළිබඳව බොහොම පැහැදිලි වார்த்தාවක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒක ඒ සූත්‍රේ සටහන් වෙනවා. හිතා ගන්න අමාරු විදිහේ බොහෝමත්ම ධර්ම අවස්ථාවක්. මේක දිහා හොඳට විවේකී වහගෙන ඉන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරනවා සිටුතුමනි මේ විදිහට වේදනාවෙන් මේ පෙළෙන මේ අවස්ථාව වෙනවා නම් ඔබතුමාට මගේ ඇහැ මට වේවා මේ ඇහැ ලොකු නම්බුවක් මගේ මේ ඇහැ මගේ ආදි වශයෙන් ඇහැ දැඩි කොට ගැනීමක් කරන්න වටින්නේ නැහැ. ඒ වගේම ඇහැ මුල් කරගෙන නැත්තම් චක්කු නිසාය ඇහැ නිසා මට විඥානයක් පහළ නොවේවා නැත්තම් දැකීමක් මට දැකීම දක්වා හිත විසිරි නොයවා කියන වගේ හික්මෙන්ද එහෙම නැත්තම් ශික්ෂණය කරන්න උපදේශ පන්තියක් දෙන්න. ඒක තමයි අපි ගිය පාර ඇත්තටම ධර්ම දේශනාව ඉදිරිපත් කරගත්තේ. හිත පුළුවන් තරම් හික්මවලා ඇතුලේ තියා ගන්නවා වෙනුවට හිත ඇහැ මතින් දැකීම මතින් බාහිරට දුවන්න දෙන්නේ නැතුව සිතරු කර ගැනීමයි මෙතනින් ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඒක තහවුරු කරමින් අද දවසේ ගත්ත මාතෘකාවේ පාලි වාග්මාලාවේ සඳහන් වෙන්නේ නසෝතං උපාදිස්සාමි. ඒ වගේම තමන්ගේ කන දැඩි කරලා ගන්න එපා හිත කන මාර්ගයේ සෝත විඥානයේ වාසයේ පහළ වෙලා ඉතරින් හැඟු මුදා නොහරිව මගේ හිත විඥානයේ සෝත විඥානේ බාටපත් වෙලා එමකින් බාහිරයට හිත නොයාවා කියලා හික්මෙන්නේ. ඉතින් මේක අර මාරණාන්තික වේදනාව කියන කෙනෙකුට මොනතරම් දුෂ්කර වෙන්නේ නැද්ද කියලා හිතෙනවා. ඒ මොකද අපි හොඳට තීක්ෂණ බුද්ධිය ඇති කෙනෙකුට කිව්වත් හරි අමාරුයි මොකද්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්න. ඒ වගේම කොහොමද මෙතන හික්මෙන්න ඕනේ? මොකද්ද මේ හික්මිච්චාම තියෙන ලාභේ මොකක්ද ආනිසංශ කියලා බැලුවොත් බැලූ බැල්මට තේරෙන ධර්මයක් නෙවෙයි. ඉතින් ඒක නිසා අපි දවසේ අද ධර්ම දේශනාව වශයෙන් මේක තමයි විග්‍රහ කරගන්න උත්සාහ කරන්නේ. මන භාවනා කරන කෙනෙක් කොහොමද මෙන්න මේ විදිහේ මාරණාන්තික වේදනාවක මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ අනාථ පින්ඩික සිසුමාට දී උපදේශ කොහොමද කිතු කරගන්නේ ඉතින් අපි සාමාන්‍ය දන්නා දෙයක් තමයි අපේ ජීවිතයේ අභියෝගයක් මරණයක් තර්ජනයක් බයක් මොකක්වත් නැති වෙලාවේ අපි ඇයින් රූප බලනවද කණින් ශබ්ද අහනවද නාසයෙන් ගඳ බලනවද රස පහසක් විඳිනවද දිවෙන් කයට පහසක් ස්පර්ශයක් විඳිනවද හිතට හිතවිල්ලක් එනවද කියන එකේ කිසිම චාරයක් නැතිවක් විවිධහස් ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ හිත මේ හය ద్వාරයෙන්ම බාහිරයට විහිදෙනවා සරුංගලක්. මේ එකම විඥාණය නිසිසේ ඍෂිසේ මේ එක එක ඉන්ද්‍රියන් දිගේ ඇයෙන් රූප බලමින් කනෙන් ශබ්ද අහමින් ගඳ නාසයෙන් ගඳ බලමින් දිවෙන් රස බලමින් කයෙන් පහස ලබමින් හිතේ හිතවිලි ලබමින් හැඟුම් උදාහරණ ඉතින් අපිට පේන්නේ ඒක බොහොම විවේක විවේක පිරිච්ච එහෙම නැත්නම් සම්පත්‍ති කර මානව අයිතිවාසිකමක් හිත නිසිසේ ගත කරනවා කියනවා. නමුත් මේක සරුවච්චන් වහන්සේගේ පැත්තෙන් නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ බාන මේක දාසකත්වයක්. අපේ හිතේ කිසිම පාලනයක් නැහැ. කිසිම හික්මීමක් නැහැ. කිසිම ඉන්ද්‍රිය සංවරයක් නැහැ. ඒ විතරක් නෙවෙයි සමහර විටක ඒ දේ පිළිබඳව බලනවා සද්ධානවා ආදී වශයෙන් විශ්ලියා පිළිබඳව සදාචාරාත්මක වගකීමක් අත් අපි දරන්නේ. අපි හිතන්නේ ඒ වගේ ඉදිරියට ඉදිරිපත් වෙන රූප බලන්න හොඳ ඇස් දෙකක් මට තිබුණා ඒක පෙර පිනට ලැබුණේ ඒක නිසා ඒ රූප මම බලන්න ඕනේ ඒක මම කියා ගන්න ඕනේ මගේ කියා ගන්න ඕනේ ආදි වශයෙන් ඒ බැඳිච්ච රූප පැලීම පිළිබඳව ඇහැ පිළිබඳව හිතේ විදියට ඇඳුම් ඇඟුම් මුසුව මුදා හැරීම පිළිබඳව ඇලිච්ච බැඳිච්ච ගතියක් තමයි මේ සංසාරිකය. ඉතින් අපි ඒ විදියට ගත කරනකොට ඇඟුම් මුදා හැරලා එහෙම නැත්නම් සදාචාරාත්මක වාක්‍යමකින් තොරව එනතම් මේකෙන් වෙන දේ ආදීන වාදීන ආනිශාස නොබලා එහෙම නැත්නම් බයලජ්ජා දෙක නැ හැඟීමක් තොරව ගත කළොත් කවදාකවත් එහෙම කෙනෙකුට ඉන්ද්‍රිය සංවරයක් ගන්න බයලජ්ජා දෙක පිළිබඳව හැඟීමක් නැත්නම් සදාචාරාත්මක වගකීමක් නැති කෙනෙකුට ඉන්දිය සංවරයක් ගන්න බෑ. ඉතින් ඒ ඉන්දිය සංවරයක් නැති කෙනෙකුට හිතේ නීවරණයන්ගේ බලපෑමට මොනම විදියෙමත් පාලනයක් කරන්න හම්බ ඒ විදිහට නීවරණයන් කියන අන්ධ වෙච්ච, අචක්කු කර්ණයටපත් වෙච්ච විනීවරණගත හිතට සදාකවත් විද්‍යාවක් පහළ වෙන්නේ ඒක අවිද්‍යාවම තමයි. ඒක නිසා මේ අවිද්‍යාව නොදැනීම නැත්තම් මෝහය කියන එක නැති කරන්න නම් ඒ අවිද්‍යා සූත්‍රය සඳහන් කරනවා ඒ සඳහා නීවරණ ධර්ම කියලා කියන පරිඋත්ථාන කෙලෙස් නැතිකරන්න වග වෙන්න වෙනවා වග නොවුනොත් ඒකෙන් අතිරේක ලාභය ලබන්නේ එහෙම නැත්නම් මූලික ප්‍රෝජනේ ලබන්නේ අවිද්‍යාවයි. දිගටම අවිද්‍යාව දෝරේ ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් එක දැනගෙන මේ අවිද්‍යාවට පොර අවිද්‍යාවට හේතු කාරණා නැති කිරීම සඳහා නිවර්ණ ගැන වග වෙනවනම් සර්වචන සඳහන් කරලා තියෙනවා ඉන්දිය සංවරයකින් තොරව අහකන දිවනාශය ආදී ඉඳුරංගේ සංවරයකින් තොරව මේ ජීවන ධර්ම නැති කරනවා කියන එක කරා. ඒ වගේම තමයි මේ වගේ ඉන්දිය සංවරයක් ඇති කරනවා කියන එක සංසාරේ පුරාවට කවදාකවත් හිතපු නැති, අහපු නැති උත්සාහයක් නොකර කෙනාට ඒක ලේසි නෑ. වේගයෙන් දුවන වාහනයක් එකපාර බ්‍රේක් ගන්නට කරනවා වගේ ලේසි නෑ. ඒ සඳහා මේ පුදුරට මේ සදාචාරාත්මක වගකීම කියන බයලජ්‍ය දෙක ඇති කරගන්න. ඉතින් මේ සදාචාරාත්මක වර්ගීය සහිත නම් වූ බාහ්‍යත්‍යාව ඇති කරන්න ආසන්න කාරණා වශයෙන් සර්වතනසේ ඉදිරිපත් කරන බොහොම විප්ලවීය උත්තරයක් එහෙම නැත්නම් ක්‍රමවේදයක් සති සම්පජාන්‍ය කියන. ඒ සති සම්පජාන්‍ය ඇති කරගන්න ඕනේ සති සම්පජාන්‍යයක් ඇති කරගන්න එක තමයි මේ මනුෂ්‍යාත්ම භාවයක් අපි ලැබුවේ. ඒකටයි මේ සරුවචනාංශ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒකටයි මේ ධර්මයක් කියලා එකක් තියෙන්නේ අප්‍රමාද ධර්මයක් තියෙන්නේ. ඒ නිසා මම උපායශීලී වෙන්න ඕනේ. ක්‍රමසාවිදි හොයන්න ඕනේ. ඒ සඳහා ඇති <clears throat> පෙත පිළි කරගන්න ඕනේ කියලා. ඒ යොදන මානසිකාරයට උපාය මානසිකාරයට සත මානසිකාරය තමයි යොන්සු මානසිකාරය කියලා කියන්නේ. ඒ නුවණින් කල්පා කල්පා කල්පනා කර බැලීම. සීහි නුවණින් කල්පනා කර බැලීම. ඉතින් එහෙම කෙනාට විතරයි සත් සම්පජානියක් කළ යුතුයි. ඒකයි අපේ ජීවිතයේ තියෙන පරම කටයුත්ත කියන එකවත් තේරෙන. ඒ නිසා මේ ධර්ම પરම්පරාවක මේ අතරමැද තනකොයි මේ ශාරිපුත්‍ර සංසේ සඳහන් කරන්නේ මේ කන අල්ලගන්න එපා. ඒ නිසා හිත කන මතින් විහිදී විසිරී යන්න දෙන්න එපා. පාලනකින් තොර තත්ත්වයට යන්න දෙන්න එපා. වෙන විදිහට කියනවා නම් නසෝතං උපාදිස්සාමි නසෝත නිශ්චිතං විඥානං භවිෂති इति එවං හිතේ ගහපති සික්කිතබ්බා. ඉතින් මේක ඇත්තටම කියනවා නම් මේ <clears throat> අපිට ලැබිච්ච වරප්‍රසාදයක්. රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධ රස පහස විඳින්න ලැබිච්ච වරප්‍රසාදයක් මනාපෙන්න නැත්තම් ඉදිරිපත් වෙලා නොකර ඉන්න පුළුවන් කරන බැරිම කරන උත්සාහයක් තියෙනවා. ඒ නිසා මේක සරුවචනාංශේ ඒ සඳහන් කරන වින වචනකින් කියනනම් සමාදාය සික්කති සික්ඛාපදේශු කියලා සඳහන් කරලා තියෙනවා. සික්ඛා කියලා කියන්නේ හික්මනවා කියන එකයි හීතල කරනවා කියන එකයි සදාචාරගත වෙනවා කියන එකයි ඒ සදාචාරගත කිරීමට නම් <coughs> තමන්ට එහෙම දෙයක් කෙරුවොත් හොඳයි මම මේක කරන්න ඕනේ කියලා සමාදන් වීමේ කැමැත්තක් එනවා. ඒ සමාදානය කාටවත් බය කරනවා. ආණ්ඩුවෙන් බදු ගහයි නඩු දායි කියලා බයට කරනවා. එනතම් මේ කාටදී පවරපු පටවපනිසා කරනවා. කදාකත් ඒක මේ බුද්ධිගෝචර යොන්සමංස්කාරමය සමාදානයක් වෙන්නේ. ඒ වෙනුවට මිත්‍රතු තාක්ෂණය මොකද්ද අපිට උගන්වන්නේ? මේ වෙලද ලෝකේ මොනවද අපිට උගන්වන්නේ? මේ ලෝකායත විෂයන් අපිට මොකද උගන්වන්නේ? උද්වාන්තර රූප බලන්න ඕනේ. උද්වාන්තරන් සද්ද අහන්න ඕනේ. උද්වාන්තරන් ගන්ධ රස පහස විඳින්න ඕනේ. ඒ තමයි පොහසත්කම කියන්නේ. ඒක තමයි හැකියාව කියලා. ඒක තමයි දක්ෂකම කියලා. ඒක තමයි පෙරපින කියලා. ඉතින් අන්නේ වගේ එක රැල්ලට එක දිග්ගට ගමන් කරන මේ පෙතේ පහළට ගමන් කරන මේ ගඟේ බුදුහාමුදුරුවෝ කියනවා ඉහළට අපීඩන කලාතුරකින් පහළ වෙන වීර පුරුෂෝ පහළ වෙනවා සත්පුරුෂෝ පහළ වෙනවා අන්නේ කෙනා මේ 100ට 100ක්ම ගඟ දිග පහළට ගියාට දීවල කපාගෙන පටිසෝත ගාමීව ඉදිරියට යනවා. ඉතින් මේකේ තියෙන මේ විප්ලවීය ස්වරූපේ එහෙම නැත්නම් සමාජයේ හිතන රැල්ලට පටිසෝචී ගාමීව අරහට ඉඳගෙන මේ කල්පනා කරන ගතිය කාටත් වගේ වුණාම පහළ වෙන්න නම් පුළුවන්. නමුත් ඒක පහළ වෙලා මත ප්‍රකාශ කරපු ගමන් ලෝකයා කියන්නේ උන්මත්තකයි. මෙච්චර මේ මිනිස්සු ආසාවෙන් කරගෙන යන වැඩ කීටි මේ විප්ලව අදහසක් කතා කරන්නේ නාස්තික වූ රස රස කාමීත්වයේ දන්නේ නැති වූ සියල්ල පිළිබඳව අපිස් කතා ඇති කරන පිස්සු නාස්තික උච්ඡේදවාදී කතාවක් කියලා ඕන කෙනෙක් කියන්නේ. ඉතින් එහෙම කතා කරන් රංගන කෙනෙකුට පුළුවන් මට ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් ඒක ලෝකයා පිළිගනීද එහෙම නැත්නම් ඇත්තට මේක යට තර්කණයක් තියෙනවද? ඒක කරපු කෙනාට එකෙන් මේ ජීවිතයෙන් පොරොන්දු ලබන්න පුළුවන්ද කියන එක සර්වඥාන්සේ ඒ සර්වඥාඥාණය ලබන්න කලින් සාරා සංඛේ කල්පලක්ෂයක් Taman වශයෙන් පරිශන කරා. ඒක තමයි විෝධි සම්භාර පුරණයි කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ දසපාර්මිතා පුරණයි කියලා කියන්නේ. ආනිව කරලා කරලා කරලා කරලා උනාසි තේරුම් ගත්ත මේ ලෝකයා ආඛින්තාලයට යන්න පටන් අරගත්තොත් මේ කන ඇහැ මගේ කියා ගන්න ඕනේ ඇහැමතින් හැකිතාක් දුරට හිත විසිරී යන්න ඕනේ. රූප බලන්න ඕනේ, රූප මම කියා ගන්න ඕනේ, මගේ කියා ගන්න ඕනේ, මගේ රූප මගේ, මගේ රූපේ කියා ගන්න ඕනේ. ඉතින් මේක කරන තාක්කල් කවදාකවත් ගැලවීමක් නැහැ. ඒක නිසයි සරුවචනාංශي බැලුවේ. එහෙමනම් මේ ඇහැ තියෙනවා. තිබුණට ඇහක් නැති කෙනෙක් වාගේ. අන්ධෙක් වාගේ. හැසිරීමේ හැකියාවක් ඇස්සති කෙනෙකුට තියනවාද ඒක සමාදම් කරවන්න පුළුවන්ද ඒ පුද්ගලයා සමාදම් වෙලා ඒක රැක්කොත් ඒ වන්සට යම් කිසි මෙලොව වශයෙන් ආස්වාදයක් බලප්‍රෝජනයක් කියනවාද කියන එක තමයි උන්වහන්සේ තමන් වශයෙන් බලන්නේ. ඒක ඊට පස්සේ උන්වහන්සේ විප්ලවීය ස්වරූපයට මානව ඉදිරිපිට අභියෝගයක් විදිහට තිබ්බා රූප තියෙනවා ඇහැ තියෙනවා සියලු දෙනාම ආශාවෙන් රූප බලනවා ඇස් අරගෙන විතර නෙමෙයි කටත් අරගෙන රූප බලනවා. අන්නේම බලාගෙන ඉන්නකොට මේ දැකපු රූපේ නොදැක්කාසේ ඇති ඇහැ නැත්තාසේ මේ මත හැඟුම් මුදා නොහැර ඉන්න පුළුවන් ශික්ෂාවක් මානවයෙකුට මිනිස්සෙකුට මේ ලැබිච්ච ජීවිතේ කලහක්කට අපි ගියාගේ පාර ඒ ගැන සාකච්ඡා කරා. අද අපි උත්සාහ කරන්න හදන්නේ අපිට හුදුවට කන් ඇහෙනවා හරි අහන්න ඕන දේවල් ලෝකේ තියෙනවා. සීළු දෙනාමත් හිතනවා ඇත්තටම කියනනම් මේ අනිකට වැඩි අභිවාසනාවන්තයි කියලා මොකද ඇති වෙන්න වහන්න දේවලුත් වෙන හොඳට කණක් තියෙනවා. ඒ තරමටම තමයි උදම් අනාගෙන ඉන්න වෙලාවක කණක් නැත්තේ කුසේ. සිංහලෙන් කියන බීරෙක් වාගේ. සද්ද ඇහිච්චාම බීරෙක් වාගේ හැසිරෙන්න පුළුවන් කමක්. මට කන තියනවා කියලා අල්ලගන්නෙත් නෑ. මේ කන නිසා පහළ වුණා වූ විඥානයේ සෝත විඥානයේ දිගේ තරංග ගහන්න යන්නෙත් නෑ. නැත්නම් සෝත විඥානය ගැන ආඩම්බර වෙන්නෙත් නැතුව ඉන්න පුළුවන් දෙකින් කයි මෙතන ශික්ෂාව. ඉතින් මේ මේ දක්කල් මම මේ වචන පාවිච්චි කරේ මේක කළ යුත්තක් දෝ කළ හැක්කක් දෝ කළොත් යම් කිසි පොරොදිනක් ලැබෙයි දෝ කියන කාරණාවට ගෙනියන්න. ඒක පවා කවුරු හරි පිළිගන්නේ නැත්නම් ඒක නම් මට හොඳට තේරෙනවා. ඒක පිළිගන්නේ නැති එක නම් හොඳට තේරෙනවා. මොකද රට යන තාලෙ දිහා බලනකොට ඔක්කොමලා කරන්න හදන්නේ කුළු පුළුවන් තරම් ශබ්ද වැඩි කරගෙන කුළු පුළුවන් තරම් කන් දෙකට හාවන්ගේ කන් වගේ හරවහරව අරයා කියන දෙයි මෙයා කියන දෙයි අහලා කන් පුරවාගෙන මේක බහුසුත භාවයක් කියලා හිතාගෙන ජීවත් වෙයි. බොහෝ ඇසු විරෝධයන් ඇති වගේ ඉන්න වගේ තව පිටසක් වලින් එන ශබ්ද තියෙනවා නම් ඒවටත් අහං කන් දෙන්න උත්සාහ එහෙම නැත්නම් මේ හීනෙන් මොන හරි කවුරුහට කියවනම් ඒකත් තව සුද්ධ කරලා හීනක් විස්තර කරගන්න උත්සාහ කරනවා. ඒ නැත්නම් දිබ්බ චක්කු දිබ්බ සෝත හොයාගෙන හරි කමන්නේ අතන මෙතන තියෙන කුණු කන්දලාරිය අහන්න ආසාවක් ඇති ලෝකෙක මේ කනට ඇහෙන සද්දේ මේ ප්‍රකෘති කනට ඇහෙන මේ සම්මුති ඇහෙන සද්දේ පවා ඇහෙද්දී මේ ධාරික දුසාංශ මේ බණ කියද්දී අනාථ වේදික සිත්සුමාන මතක් කරනවා කන අල්ලගන්න එපා කන නිසා පහළම නෙමෙයි විඥාණය නොවේවා කියන හැඟීමෙන් හික්මෙන්න පුළුවන් නම් ඒක තමයි ගෘහපතිය නැත්තම් සිත්සුමනි මගේ උග්‍ර අවස්ථාවක් කල යුත්තේ කියලා. ඉතින් මේක පිළිගන්නේ නැති එක නම් මං කියු පිළිගන්නේ හිතෙනවා. පිළිගන්න වෙනවා මොකද ඒ තරම්ම ලෝකයේ ඉන්නේ පුදුමාකාර අවදි භාවයකින් මේ කණෙන් සද්දාහන. නමුත් අපි සූත්‍ර පිටකයේ ਸਰවතන් දේශනාව අහනකොට යම් තැනක ਸਰවතන්සේ සඳහන් කරලා තියෙනවා කන් ඇත්තේ වීරෙක් වගේ හැසිරෙන්නේ කියන කතාව මේ සභාවේ ඉන්න බොහෝ දෙනා අහලා ඇති කියලා මම. එහෙම නැත්නම් සෝතං මේ සුතං සුතයේ සුතමත්තම් භවිෂ්‍යති කියන එක ඇහිම ඇහිම මතින් නතර කරන්න ওই දිගේ කල්පනා කරලා තොරන් ගහලා කෙලෙස් වගුරන්න එපයි කියන කතාවත් බාහ්‍ය දාර්ශනිකයට මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට මේකේ අනාථපිණ්ඩික සිටුමාට මේ කියන කතාවත් සමහර දන්නවා බුදුහාමුදුරුවෝ ගැඹුරෙන් බණ දේශනා කරනකොට තීක්ෂණ බුද්ධිමත්තුන්ට ඊට ආදර්ශයක් තියෙනවා. ඉතින් මේක ඇත්ත මේක බොහොම ගැඹුරුයි. එහෙම නැත්නම් රසායනික බෙහෙතක් වගේ. නමුත් මේක කොහොමද වදක් කොහොමද ජීවිතය සම්බන්ධ කරගන්නේ කියන එකට අපිට භාවනා ජීවිතය තුළින් අපිට යම් යම් මේ උපමා සංසිද්ධි අරගෙන විස්තර කරන්න පුළුවන්. අපි හිතමු ආනාපාන සති භාවනාව වඩන්න නැත්නම් හුස්ම රැල්ල මතින් ගන්නා හෙළනා හුස්ම රැල්ල මතින් සතිය වඩන්නට උත්සාහ කරන යෝගාවචරයෙකුට කවුරු හරි කියනවා මේ සඳහා රූප බලමින්, ශබ්ද හාමින්, ගඳ බලමින්, රස බලමින්, පහස ලබමින් කරන්න බෑ. ඒක නිසා රූප පේන්නේ නැති වෙන්න ඇත්ත එක වහගෙන ශබ්ද නැති තැනකට ගිහිල්ලා ගන්ධ රස දෙක නැති ගන්ධ සුවඳ වටින් නැති දිවෙන් රස බලන් නැති තැනට තත් හිතපත් කරන කයේ පහස නැති වෙන විදිහට කයත් එහෙමම මේ හුඹහක් තිබ්බා වගේ මිශරීය පිරමීඩයක් තිබ්බා වගේ පිළිමයක් තිබ්බා වගේ කයත් තැම්පත් කරන හුස්ම දිහාම බලන් ඉඳී කියලා අපි ඊළඟ මේක කියලා මේක වෙන්න පුළුවන් උපදේශයක් කියලා හිතුවයි කියලා මොනම ශාස්ත්‍රයක් කරන්න ගියත් අපි දන්නවා ඒකේ මුල ආරම්භ කරන වෙලාවේදී අනෙක් වල සියල්ල බහා තබලා ඒ ශාස්ත්‍රේ බොහෝ කල් යෙදිලා යෙදිලා තමයි අපි ඒ ශාස්ත්‍රය අල්ලගන්නේ. අන්නේ සඳහා මෙතනත් මේ ආනාපාන සතිය කිරීම කරන වෙලාවේදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැතුව හුස්මෙම හුස්ම නිසාම ඇති වෙන මේ පහසේ පමණක් හිත පවත්තන්ට ඕනෑ කියලා දුර බැහැර ගිහිල්ලා මේ වගේ ස්ථානයක් හොයාගෙන, කල්යාණ මිත්‍ර හොයාගෙන තැනක වාඩි වෙලා හිතට සද්ධාව ඇති කරගෙන සීලයක් සීලා හිත අලුත් කරගෙන ඒ හුස්මේම හිත පවත්වන්න උත්සාහ කරනකොට මේ උපදේශය තිබුණා හෝ නොවෙනා හෝ වේවා ඔන්න සද්දයක් ඇවිල්ලා හුස්මේ හිත පවත්වා ගන්න බෑ සද්ද දිගේ හිතයක් ඒව බාහිරින් එන සද්ද තමයි කිසිම පාලනයක් කරන්න බෑ නමුත් තමන්ගේ හිතේ අදිෂ්ඨානයක් තියෙනවා අනේ මගේ හිත, මගේ මේ විතක්කය, මගේ මේ සම්මා සංකප්පය, මගේ මේ මනස්කාරය අනේ හුස්මට ආස්වාසිත වේවා ප්‍රස්වාසිත වේවා කියලා බලන්න. ඉනකොට ඕන මිහිරි නාදයක් හෝ අමිහිරි නාදයක් හෝ එක පාට සද්දයක් එනකොට ඒ කාගේ බෙහෙවීමකට දන්නේ සමහර සද්ද වලට හිත කැඩලා යනවා. හිත කැඩලා යනකොට ආනාපාන හිතේ හිටින්නේ නැහැ. <coughs> මේක දකිනකොට මේක දැනෙනකොට ඉතින් කියනවා මට නම් භාවනා කරන්න බෑ. මේ අපි ඉන්න පැත්ත හරි සද්දයි. ඒ සද්ද නිසා භාවනා කරන්න බෑ. නිසා වෙන කර්මස්ථානයක් එවනත වෙන ක්‍රමයක් නැද්ද මේ සතිය වඩන්න කියලා. ඉතින් ආනාපානෙ ඉන්න බැරි කරන්න බැරි මොකද මේ ශබ්ද නිසායි කියලා. ඉතින් ඒ නිසා අපි හිතමු ඒ අහපු ගුරුවරයා අනුකම්පා කරලා කියනවා එහෙමනම් ශබ්ද නැති සවුන්ඩ් ප්‍රූෆ් කරපු ඔඩිටෝරියම් එකක් තියෙනවා. එහෙම නැත්නම් සද්ද මොකක්වත් නැති ශාලාවක් තියෙනවා. ඒකට ගිහිල්ලා ටිකක් පුරුදු වෙනකම්. සතිය ඇති වෙනකම් ඒ වෙලාව කරන්නේ ඉන්න. එහෙම නැත්නම් කියනවා ගෙදර ඔක්කොමලා බුදිය ගන්නකම් ඉඳලා සද්ද නැති ඈමත් දහන නැගිටලා කරන්න. ඉතින් එහෙම කරනකොට ඒ පුද්ගලයාට තේරෙනවා යව දවසක මේ ශබ්ද නැතිකම තියෙනවා නම් <clears throat> ආනාපානෙ දියත් කරගන්න ලේසි. සත්‍ය දියත් කරගන්න ලේසි. නමුත් ඒක කොච්චර දුර්ලභද? ඒ ශබ්ද නැති පරිසරයක් හෝ ශබ්ද නැති වෙලාවක් වෙනවා කියන එක කල්පතෙන් ගන්න අමාරු. ඉතින් එහෙම කරගෙන ඉඳ අපි හිතමු කොහොම හරි ඒ සතිය කියන එක අඳුනාගත්තයි කියලා. ආස්වාස් ශබ්දයේ සතිය පිටේම අඳුරගත්තයි කියලා. ඒ අඳුනාගෙන කටයුතු කරනකොට ඒ පුද්ගලයාට ඒ ශබ්ද අර ඉස්සර තරම්ම කවුරු නොගෑවට ශබ්ද නිසා බාධා වෙනකොට තේන මේ සතියේ අඛණ්ඩ භාවය සඳහා ආනාපානී ආස්වාසේ මෙහිමයි ප්‍රස්වාසේ මෙහිමයි ආස්වාසේ ප්‍රස්වාසයට මාරු වෙනකොට මෙහිමයි ප්‍රස්වාසයෙන් ආස්වාසයට මාරු වෙනකොට මෙහිමයි කියලා ආදිවාසී ඒක කරගෙන යනකොට යනකොට මේ අඛණ්ඩ පැවැත්ම අත්‍යවශ්‍යයි මේ ආනාපානට මොකද වෙන්නේ කාලානුරූපව කියලා බලන්න සතිය ආදාහර ආලෝකයේ ආරත මොකද වෙන්නේ කියලා බලන්න අඛණ්ඩ පැවැත්ම වශයෙන් නෙවෙයි අඛණ්ඩ පැවැත්ම ලබා ගන්න යනකොට අර සද්දෙන් ඇති වෙන පීඩිගෑම නිසා සෑහෙන චිත්ත පීඩා එනවා. ඒක සාධාරණයි කියලා හිතනවා ආධුනිකයා මේ බාහිරේ සද්ද වලට කරන චෝදනා. නමුත් ටිකක් අපේ හිතම මේ වූ කියලා මේ තත්ත්වයක් මේ ඉස්සරහට ගියයි කියලා. යම් ශබ්ද ප්‍රමාණයක් තියෙද්දී ආනාපාන කරනවා. නමුත් යටින් ඊට පස්සේ වංචනික ධර්මයක්, සට ධර්මයක්, මායාවී ධර්මයක් වැඩ කරන්න යනවා. ඒක යෝගාවචරයට තේරෙන්නේ නැති මට්ටමක ඉන්නවා. අපි ඒ தත්ත්වෙට දැන් ගමු අපේ සාකච්ඡාවේ මොකද්ද? මේ ආනාපානෙම ටික වේලාවක් කරා ඉන්නකොට ආනාපානෙ එපා වීමක් ඇති වෙනවා. ඒකට නීරස ගතියක් එනවා. ඒක හුරු දෙයක් බාටපත් වෙනවා. ආන්නේ හුරු දෙයක් බාටපත් වෙනකොට <clears throat> වෙනද ඇවිල්ලා ගොරෝසු විදියට පීඩිකාන සද්ද නෙමෙයි කුංචි සද්ද පවා හිත කඩන්න හේතු වෙන බවට යෝගාවචරයෙන් චෝදනාවෙන් පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයා ගුරුරට කියලා වාර්තා කරන්නේ මට ඉස්සන යම් සද්ද ප්‍රමාණය කරන්න යන්න පුළුවන්. දැන් ටික වේලා භාවනා කරපුවා වෙන තැනතරම් ශබ්ද වලට බාධා වෙනවා. හිත කැඩේ. එතකොට මට ද්වේෂය පහළ වෙනවා. ඒ නිසා මට සත්‍ය කරගන්න බෑ කියලා. ඉතින් ඇත්තටම මෙතෙන්ට එන කන්න යෝගාවචරයට පිටින් ශබ්ද පිළිගාව බව හැබෑව. නමුත් මේක හොඳට කර්මස්ථානාචාරයට පිළිගන්න නැත්නම් කවුන්සලින් කරන කෙනෙක් විදිහට මේ යෝගාවචරය කියන දේ අහගෙන හිටියොත් මේ දේ මේ දැන් තියෙන අර ඊයේ තිබුණට වැඩිය ශබ්ද පීඩිකාන තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ හිතේ සංවේදී බව වැඩිකම නිසාද නැත්නම් එක දිගට කරගෙන යන ආනාපාන ගති අකමැත්ත නිසාද එවනතන ශබ්ද වැඩිවීම නිසාද කියලා බැලුවොත් මේ යෝගාවචරය කියාවි මේක නම් මට කෙලින් උත්තර දෙන්න බෑ ආයෙසරක් ගිහලා බලලා කියන්න ඕනේ. එතකොට අවුස්සලා යවන්න ඕනේ මේ වෙලාවේදී මේක වෙන්න පුළුවන් ඒක භාවනා කැඩීමක් නෙමෙයි. මේක භාවනා ජීවුණක්. මේක මේ තාලෙන් බලන්න කොහොමද බලන්න. මේ தත්වෙට එනකොට ටික වේලාවක් සතිය පිහිටවල කී. ටික වේලාවක් ආනපත්තික යාල් වෙලා කී. එහෙම <clears throat> කරගෙන කරගෙන කරගෙන යනකොට මේ ශාතිය පෙළ ගැහිම නිසා හිතේ ප්‍රනීත භාවය සංවේදී භාවය වැඩි වෙනකොට වෙනසක් නැහැ හිච්ච පුංචි සද්දෝලින් පවා බාධා කරන ගතියක් එනවා. ඒකට එක හේතුවක් තමයි මෙතෙක් කරගෙන යන ආනාපාන පදනමට ද්වේෂය පාල. මේ ආනාපානේ පාල. ඒකාකාරී වෙලා. මත්වේ. එතකොට අර එන සද්ද හොයාගෙන හිටපයි. අනින්න බලාගෙන ඉන්නේ හිට. අන්න ඒ தත්ත්වේ නම් වෙලා තියෙන්නේ මේක සාද්ද වැඩි වීමෙන් ඇති ප්‍රශ්නයක් නෙවෙයි හිතට පණින දෙයක් නැතිකම නිසා සද්ද හොයාගෙන පයින් ගතියක් තියෙන මේක හොඳට විස්තර කරලා බැලුවොත් තේරෙන පටන් අර ගන්නවා මේකට හේතුව ආනාපාන එපාවි. නැත්තම් නිතර ඇසුරු කරපු අරමුණ එපා වීම නිසා ඊගව අරමුණට පයින් ගතිය. ඒක නිසා සද්ද දඩමීම කර ගන්න පුළුවන්, වේදනාව දඩමීම කර ගන්න පුළුවන්, හිතවිල දඩමීම කර ගන්න පුළුවන්. දවසේ මාත්‍රිකා සද්ද නිසා මේ සද්ද කියන ගන්න. සාමාන්‍යයෙන් ඒක දැනගත්තොත් මේ යෝගාචරයට සිද්ධ වෙනවා. කර්මස්ථානාචාරයට එකඟ වෙලා ගිවිසුමකට එන්න මේ ශබ්ද තිබුණට ඒකට හිත නරක කරගන්න නැතුව. ඒකට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව. ඒක චෝදනාවක් කරගන්න නැතුව. ශබ්දයේ තියෙද්දි අමනාපානෙම බලන්න නම් ආනාපානෙ වැඩි ප්‍රේමයක් ඇති කරන්න වෙනවා. ආනාපානෙ වැඩි ආදරයක් ඇති කරන්න වෙනවා. මේ පාඩම මෙතනදි කියලා දුන්න නැත්නම් නොදැනීම ආනාපානට අනදර සිද්ධ වෙනවා. කරදරකින් අපේ සිද්ධ වෙන්නේ කොහොමද? මේ නිතර දෙවිලි පේන ආනාපානෙ කෙරේ ඇති කම්මැලිකම නිසා ඊගාවට ළඟ ඉන්න කෙනා සද්ද නම් ඒකට හිතපයි. මෙන්න මෙතනදී අයෝනිසෝමනස්කාරණ යෙදෙන්නේ නුනුවණින් නම් කල්පනා කරන්නේ මේ යෝගාවචරයේ එතනින් එහාට නම් ගමනක් නැහැ. ඉතින් එතකොට මේ අනාථ පිටික සිතුමාට කියපු උපදේශ වැදගත් වෙනවා. කන අල්ලගන්නත් එපා, කන විෂයෙහි හිත විසිරියන්න දෙන්නත් එපා. ඒ වෙනුවට වාංගුව කරගන්න ආනාපානෙ ගන්න ආනාපානට මේ වෙලාවේ විශේෂ ප්‍රේමයක් අවශ්‍යයි. ආනාපාන මේ වෙලාවේ විශේෂ ආදරයක් අවශ්‍යයි. ඒ ආදරේ නොකළොත් හිත ඇඟට හොරා, හිතට හොරා පැනලා යන්න බලනවා ළඟ තියෙන අරමුණ. අන්නේ සඳහා දඩමීම වෙලා විතරයි මේ සද්ද තියෙන්නේ. සද්දෙන් උඹට කණ විදයක් නැහැ. මේ සද්දේ උඹට නෙමෙයි කතා කරලා තියෙන්නේ. ඒ නිසා ඒකට යන්නේ නැතුව ආනාපානෙ ඉන්න පුළුවන් හැකියාව බලන්න කියන මේ අපි ඉන්න තැන විස්තර කරන්න නම් න සෝතං උපාදිස්සාමි න සෝතනිසිතං විඥාණං භවිෂ්‍යති इति එවං ඉති ගාපති සික්කිතබ්බං කියන එකට විශේෂ අර්ථයක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම කියනවා මේ සාද්දය මතින් අපිට විශේෂ පාඩම් පන්තියක් ලැබලා තියෙන්නේ හිතේ සතියට අඛණ්ඩ සතියක් වඩපත් වෙන්න සාද්ද තිබුණට නාහා ඉන්න පුළුවන් ගතියක් මනුස්සයාට තියෙනවා කියන මනුස්සයිකේ පරිණාමයේදී ඇතිවෙච්ච මේ සුවිශේෂී අවස්ථාව. වැඩගත්තේ නැත්නම් අපි ඒ මනුස්සකමට තරම් වෙන්නේ නැති වැඩ කරනවා. ඉතින් ඒකෙදි හරියටම මේකේ ප්‍රශ්න තියෙන්නේ මේකයි. යම් ප්‍රමාණයක් දුරට සතිය වඩනකම් ඇත්තටම මේ සතියට සද්ද බාධ. එතකන් මේ සද්දේ බාහිර සද්දවල චෝදනා කළ යුතුයි. ඒකයි මේ භාවනා මධ්‍යස්ථාන නිස්සද්ද තැන්වල ඇති කරන්නේ. අර සද්දෙන් නැති වෙන විදිහට කටයුතු කරන්න. එනතන නිස්සද්ද වේලාවවල භාවනා කරන්න. නමුත් එහෙම කළත් සතිය වැඩෙනකොට සද්ද વિશે අමතර සංවේදිකමක් එනවා. මේ ආනපානටති අමන අපේ නිසා. අන්න එතනදී සද්ද තිබුණට නාහා සිටීමේ හැකියාව මනසේ තියෙන බව බුදුහාමුදුරෝ දන්න නිසායි සාරිපුත්‍ර සංසේ දන්න නිසායි මතක් කරන්නේ Taman ගත්ත ඊ අරමුණ දිගට පවත්වන්න නම් එනේන හැම සද්දයකටම හිත නරක කරගෙන එනින සෑම ශබ්දයකටම ප්‍රතික්‍රියා කරමින් එනින සෑම ශබ්දම චෝදනා කරමින් යන මනුස්සයාට කදාකත් භාවනා ජීවිතේ මම කියන හුද්ද වශයෙන් සුවිශේෂී වශයෙන් විපස්සනා භාවනා ජීවිතේ ඉදිරි ගමනක් අන්න එතනදී ශබ්ද තිබුණට නාහ හිත ශබ්ද વિશે විසිරී නොයනා තාලට යන්න පුළුවන් මේ මනෝසීතේ තියෙන මේ විශේෂිත හැකියාව ප්‍රයෝජන ගත්ත එකම ශාස්ත්‍රුන් වහන්සේ සාරවත්චන්හන්සේ කිව්වොත් මම හිතන්නේ කවුරක්වත් ඒ කියලා අභියෝග කරා. අනික් සීල දිනාම කිව්වේ මේක දෙවියන් වහන්සේගේ ලැබීමක් නැත්නම් ਸਰබලධාරී සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ කෙනෙක්ගේ භාවනා කරන කෙනාට මේකේ අධිකාරී ශක්තියක් නැහැ කියලා. සරුවත්න්සේ හීනූලේ බස්සන්නේ මොකද්ද? මේ කනමාගේ ශබ්ද මගේ එනේන ශබ්ද අහන්න පුළුවන් ශක්තිය විනක්්‍ය උපදීයක්්‍ය භව සම්පත්‍යක්ත කියාගන්න සත්වයාට මතක් කරනවා උඹ ඒ සඳහා වාංගු කරන්නේ කාරුණක් ගනි ආනපානිය හෝ පිම්බීමක් කිරීමෝ සාක්මන හෝ මොකක් හරි කරගෙන යනකොට තේරෙයි මුලදි මුලදි සද්දවිලම් කෙලිම ඍජුව හානියක් කරනවා ආ ඒකත් කවර බගන ඒකටත් යටහත් පහත් සද්ද අඩු කරගෙන යනකොට තේරෙයි මේ සද්ද දඩමීමක් කරගෙන හිත වංචනික ධර්ම වර්ගයක් කරනවා. හිත සටබරක් පෙන්වනවා. මායාවී බවක් පෙන්වනවා. ඒ මොකද හේතුව අර එක දිගට කරගෙන යන අරමුණට ඇති අකමැත්ත. නීරසකම්. ඒ ඇති නිබ්බිදා විරාගය වෙනුවට ඊගායකට පයි. ඉතින් ඒ නිසා ඒ පාඩම දක්වම සතිය දිනු කරන්න සාද්ද තියෙන්න ඕනයි කියලා කියනවා. සාද්ද දීපත් ඇඟේ දාගන්න නැතුව බාධාවක් කරගන්න නැතුව ඉන්න පුළුවන්කමක් භාවනාවෙන් නෙවෙයි සෑම මිනිස්සෙකම මනස කියන බව ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කරනවා. හරියට මෙන්න මේ වෙලාවේදී යෝනිසමංස්කාරය යොදලා මේ ශබ්ද තිබුණාට මට බැරිද? දී යටින් ගින්දර ගෙනියන්නා වාගේ ආනාපාන දිගේම සතිය පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් ශබ්දයේ ද්වේෂ නොකරින්. ශබ්දයට ප්‍රතික්‍රියා නොකරින්. බීරෙක් වගේ අහගෙන ඉන්න. නැත්තම් ඇහිල්ල ඇහිල්ල මතේ නතර කරන්න පුළුවන් ශක්තිය තියෙනවා කියලා බැලුවොත් මෙන්න මේ වාගේ සියුම් භාවනාවක අත්දැකීමක් එනකොට තේරෙනවා මෙතන අකාලික ගුණය තියෙන බව. මේ කාරණාව දැන්න ගන්නවත් එකම ප්‍රතිඵලයි. මේක කණන්දි සතිය වඩන්න කාලයක් යනවා අරමුණක් වඩන්න ඕනේ. ඒක තැනක වාඩි වෙන්න ඕනේ හැමදාම භාවනා කරන්න ඕනේ. ඕම ගිහිල්ලා මේ වගේ ගැඹුරු ධර්මයකට ඇවිල්ලා හරියට කාරණාව තේරුම් අරගෙන මට අමතක වෙනවා. අමතක වුණාම ශබ්ද දිගේ වෛර කරනවා. සොරබ්දයි කියන හොඳයි කියන නැත්නම් හොඳ නැහැ කියලා රණ්ඩු කරනවා. අප්‍රියමනාප අප්‍රියමනාප ඇති වෙනවා. ආන්න එහෙම වෙන වෙලාවදී හොඳට දැනගෙන මේක ගා ගන්න නැතුව දියටින් ඉදතර ගෙනියන්න වගේ යණ්ඩයි මේ ආනාපාන කියන්නේ මට බැරිද මේ සද්දය වුණාට නෑ වුණා වගේ ආනාපානෙ ඉන්න. අන්න ඕක හරියට මේ වෙලාවෙදීම ක්‍රියාත්මක වෙලා මේකයි යෝනිසමස්කාරය මේකයි සම්‍යක් දෘෂ්ටි මේකයි නියම දැක්ම මේක තියෙන්නේ මනුස්ස මනස පමණයි ඒකට සමාදන් නොවුනොත් මට සතෙක් වාගේ පරිණාමේ නොදියුණු කෙනෙක් වාගේ මෙතනදී කෙලස් වර්ගයක් රැස් වෙන්න පටන් ගන්නවා මෙතනදී මම සංසාරට බැඳෙනවා මෙතනදී මම යාන්ත්‍රගතව කලින් සංවිධානය කරපු එකක් වගේ වහා ප්‍රතික්‍රියා කරනවා. මම දාස භාවයට පත් වෙනවා. මම දීන භාවයට පත් වෙනවා. මම තුච්ච තත්ත්වයට පත් වෙනවා. මම කෙලසෙනවා. මට ඕන නම් මෙතන ලෑස්ති වෙලා ගියොත් නිකලෙසි මේ தත්වයට බාධා කරන தත්වයට බාල්දු වෙනව වෙනුවට මට தත්වේ යාන්ත්‍රණය තේරුම් ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා මම මේකට දාස වෙනව වෙනුවට මට මේකේ මේ ස්වාමිත්වයක් වශයක් ගන්න පුළුවන් කියලා කල්පනා කළොත් ඒ පුද්ගලයා ශබ්ද දිහා බලන්නේ ඒ සොඳුරු සාදර දෙයක් විදියට. ශබ්දෙන් එන බාධාව දිහා බලන්නේ පරිශ්‍රණයකට අනුද්‍රව්‍ය වත් ප්‍රශ්න පත්‍රයක් වත් කදාප සද්දත් එක්ක පටලව ගන්න යන්නේ. කන තිබ්බ බලියට අහන්න ඕනයි කියලා වුණා නම් මං කියනවා කන කියන දඬුවමක් කියලා. කන කියන්නේ පින්වත්නි ඕනේ නම් අහන්න පුළුවන් නැත්තම් නිකන් ඉන්න පුළුවන් જાති එකක් කුරුතු කරපු මනසක. ඒ වගේම ප්‍රසිද්ධ කතාවක් තමයි මේ සරුවචන් වහන්සේ වැඩ ඉන්න කාලෙ විච් එක. ඒක අනිත්‍යක ශ්‍රාවකෙක් සරුවචන් ළඟට ඇවිල්ලා ප්‍රසිද්ධ කරන ප්‍රකාශයක් කරන මමගේ ශාස්ත්‍රණ සහරි කැමැති මගේ ශාස්ත්‍රණයට බොහොම දියුණුයි. ඒ මොකද හේතුව මගේ ශාස්ත්‍රණ වහන්සේ මමයි දෙන්න ගමනක් යන වෙලාවේදී පාරෙන් පොත්තකට ඈත් වෙලා ගහක් අයින වාඩි වෙලා ඉන්නකොට මේ සාස්මාංශේ සමාධියකට සමවැදුනා. ඒ සමවැදුනට පස්සේ ඒ පාරේ ගල් 500ක් ගියා. ඒ ගල් 500 නිසා විශාල දූවිලි කන්දක් ඇවිල්ලා නැගිටිනකොට සාස්තුමාංශික ඇඟ පුරාම දූවිලි රතු පාට වෙලා හිටියේ. එතුම ඇහැරලා බැලුවලු මේ මොකද උනේ කියලා. ඉතින් ඒකට මම උපස්ථායකවෙන් ලකලු මෙහිමයි ගුරුතුමනි මේ වෙලාවේ ගලක් ගියාගෙන දූවිලි ඇවිස්සනා මේ දූවිලි තමයි කියන්නේ. ඒකට මම මොනවක්වත් දන්නේ නැහැ. ඉතින් කියනවා මගේ සාසුනාචි කොච්චර ගැඹුරු සමාධියකට ඉඳත්තේ ඉඳත්තේ ඒ ගල්පංචය කරන කොච්චර ශබ්දද? මොනවක්වත් ඇහිලක් නැහැ. ඇඟේ වැටි දූවිලි නිසා තමයි දැනගත්තේ. ඉතින් සර්වචනන්ද කියන එක බොහොම හොඳයි. ඒ ශබ්ද තිබුණට එයා අහලා නැහැ. ඒ වෙලාවේ යා පොත සමාධියක ඉඳලා තියෙන්නේ. මම දවසක මේ වෙලක මැද තියෙන පිදුරු වඩුවක නැත්නම් බෝල් පොළන මඩුවකට වෙලා වාඩිලා ඉන්න වෙලාවේදී ගොවියෝ එක්කනේ දෙන්නේ කිතුන් කුඹුරු හාමින් හිටියා ඉතින් මගේ වැඩේට බාධා වුණේ නැහැ. මම ආනන්ද සමාපත්තියට සමවැදුණා. ටික වේලාවක් නැගිටලා බලනකොට මුළු කුඹුරු පුරාම මිනිස්සු සෙනගක්. මහ විශාල සෙනගක්. ඊට පස්සේ ඒ පිටුරු මඩුව ඉස්සරහ හක්මක් කරන ගමන් ළඟට ආපු තරුණයෙක්ගෙන් අහවලු මොකද මේ සෙනග කියලා. ඊට පස්සේ කළු ඇයි දන්නේ නැත්නම් දැන් විශාල වැස්සක් වැහුවා අකුණක් ගැහුවා. මෙතන මේ නිව් සහෝදර දෙනෙක් කුඹුරු හා හිටියා දෙන්නම් මැරුණා. හරක් බාන් දෙකක් මැරුණා. ඉතින් මේ ගමේ මිනිස්සු ඔක්කොම මේ මේ කල කල කලබගෑනි වෙලා මේ ඇවිල්ලා තියෙන මේ වෙච්ච අයගේ නෑයෝයි අසල්වැසියෝයි. ඉතින් මේක මේ වෙච්ච නැති වැඩක්. හරස් බාන් දෙකයි නිව් සවුතර දෙන්නේ මලයි කිය. ඊට පස්සේ අහලා දෙනවා ඔබතුමා කොහෙද ඉන්නේ? මම මේක තමයි හිතේ. මේ පිටුරු මඩුවේ තමයි. නිදාගන්නද හිතේ. නෑ නිදාගන්න නෙවෙයි හිතේ. ක්ලාන්ත වෙලාදී හිතේ නෑ ක්ලාන්ත වෙලත් නෙවෙයි හිතේ. ඔබතුමාට ඇහුන්නේ නැත්නම් මට ඇහුන්නේ නැත්නම් මට විදුලි එළියක් දැම්මෙත් නෑ. ඊට සර්වචින් චානෝ අර ගල්පන් 100ක් කන එකද අමාරු කාරණා මේකද අමාරු කාරණා. එතකොට මේ ශ්‍රාවකයා කියන ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ කියන එක අරිටත් වැඩි ගැඹුරු එකක්. එන ගැහුවා ඇහෙන්නේ මේක මේ ළඟදී මේක 1986 විතර වෙලා තියෙන්නේ ඇමරිකාවේ ඉන්න හොඳම භාවනා කරපු කෙනෙක් පරීක්ෂණ 6කට ලක් කරලා තියෙනවා. ඒ සම්මන්ත්‍රණයේදී එක පරීක්ෂණයක් තමයි ඒ පුද්ගලයා හොඳට සත්‍ය පීඨ පුරුදු කරපු කෙනෙක්. එයාට කියලා ඒ සද්ද ඔඩිටෝරියම් එක නැත්නම් සද්ද පරීක්ෂණාගාරයකට ගෙනියලා එයාට කියලා කියනවා 10 ඉඳලා බිඳුවට ගණන් කරනකොට ගිහිල්ලා එක පාට හෙනියක් ගන්න සද්දයක් ඇති කරනවා ඔබතුමාගේ ශරීරයේ රසායනික වෙනස්කම් භූණී ඉරියව් වෙනස්කම් සහ ප්‍රතිචාර දිහා අපි කැමරා වලින් බලනවා දැනුම් දීලා ඉතින් මේක ඇත්තටම එක එක මානසික තත්ත්වල ඉන්න කට්ටියගේ ඒ මානසික තත්ත්ව බලන්න දැන් කරගෙන අලුත් පරිශන. හැබැයි මේක මෙතෙක් කල් කරලා තියෙන්නේ බය මිනිස්සුයෝ කෙලෙසයිත මිනිස්සු දාලා ඒගොල්ලෝ කොච්චර ඒ සද්දේ ඉඳන් කලින් බය වෙනවද කියන්නේ. 10 කියලා 9 කියලා 8 කියලා 7 කියනකොටම ඒ විසුණු ධාරිය දාගෙන ඒ සද්දෙට බය වෙන්නේ නැහැ. මොකද මෙයාට කියලා කරලා එයාගේ මූණේ පොඩි ඉරියව් වෙනසක් ඇති වෙලා තියෙනවා නමුත් කිසිම රසායනික වෙනසක් හෝ කිසිම තිගැස්සීමක් වෙලා නැහැ ඉස්ලාම් බතාවට ඒ පරිශනායතන වෙච්ච පළවෙනිම සිද්ධිය ඊට පස්සේ ඒ සිද්ධියයි ඒ පුත්කලයයි ඔය දලලාම තුමයි ඔක්කොමලා එකතු වෙලා සාකච්ඡා කරනවා මිනිස්සුෙකුට බෑ ඒ වගේ ඒ යම් ශබ්ද ප්‍රමාණයක් ඉක්මවල ගියාට පස්සේ ඒකට තිගැස් නොතිගැස්සී ඉන්න බෑ නමුත් මෙයාට කියලා ඒක කෙරුවට පස්සේ තුන් සැරයක් මේක දිගට කරනවා මොනක්වත් වෙලා ඉතින් ඒකට වශයෙන් දලයි ලාමතුමා විස්තර කරනවා මේ මානසික තියෙනවා හොඳට පුහුණු කළොත් ඒ තමන් කරා එන සද්ද හිතවිලි නැත්නම් රූප වගේ දේවල් වලට නොසලී අපි කියන අෂ්ටලෝක ධර්මේ කම්පා නොවි සිටීමේ ශක්තියක් තියෙනවා. ඒක අපි හිතන්නේ නෝන්ජල්කමක් කියලා. අපි හිතන්නේ බය අඩුකමක් කියලා. අපි හිතන්නේ ඒක අපේ දුර්වලකමක් කියලා. නමුත් බුදුහාමුදුර කියන එක තමයි manussත්වයේ කරන්න පුළුවන් උස්සස්ම පරිශ්‍රණේ. ඒව තිබුණට කන් තිබුණට බීරෙක් වාගේ. නැත්නම් සුතේ සුතමත්තම් භවිෂති ඇහුණා නැහුණා වගේ. ඉතින් ඒක gedaraක දොරක එහෙම කරුවොත් එහෙම කන රත් වෙන්න ගන්නවා. බත්ති ගානෙන් දමල ගන්න. මිච්ඡර ජීවිතේ කලබල ජීවිතේ මේ මේ මේ කිසිම දෙයක හැඟීමක් නැතුව ඉන්නේ කියලා. ඒක නිසා ඒක කරන්න ගියොත් එහෙම ගෙවල් දොරවල් වල සෑහෙන අවුලක් වෙනවා. නමුත් ඒක කල යුත්තක්. මේක කිරීම සඳහා භාවනාවේදී දැනගත්තත් නොදැනගත්තත් අභියෝග පන්තිට යන්න. මේ ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ එන වෙලාවේදී ඒගොල්ලට යන්න ලෝකේ හද්ද බහලක් බෑ කණ්ඩ පොරොප්ප ගලක් බෑ. සුද්ධ භාවනා කරන්න ගිය ගමන්ම ඊය ප්ලග් සමයිලා. කණ්ඩ ප්ලග් ඒ වෙනම තියෙනවා හදාගෙන තියාිනව. මාත් ගහලා බැලුවා ඒක දාපුවම ඉන්න ගෝසයි කන රත් වෙනවා ඒ නිසා කරන්න මම ආසාවට ගහලා බැලුවා මයිලක තාමත් දෙකක් තියෙනවා මේ මොකද මේ හදලා තියෙනවා එක මේ ක්ලේ જાතියක් ඒක රබර් මිශ්‍රිතයි කණේ හැදියට හදලා ගහපුවාම මිසරයේ පිරමීඩයක් හරි මැදට ගියාම එන ශබ්ද ටික එනවා ශබ්ද කියන්නේ ශබ්ද නැහැ කියන ඉතින් මේක භාවනාවට විශාල ආකර්ෂණ ශක්තියක් ඇති කරනවා කියලා ඒක විකුණන්නේ කියනවා ඒ ඒ ක්ලේ එක කණේ ගන්නට හදලා ගහගත්තාම ශබ්ද ඇහි. ඒ ශබ්දල තරංග උරා ගන්න. ඉතින් බුදුරජාණන්සේ කිව්වා ඇත්තට මේක පටන් ගන්නකොට ඒක අවශ්‍යයි. මොකද සමහරවිට මේක කන පීඩි ගෑවෙනවා. සර්වත්‍යං සදාන් කරතිනවා. පඨම ඥානස සද්දෝ කාණ්ඨකෝ. ප්‍රථම ධානයේට සද්දේ කියන්නේ කියන්නේ කන පීඩි ගෑමක්. හරියට ධානය කරලා ගන්න. සුගත ප්‍රථම ධානය තාමත් මේ විතක්ක ਵਿਚාර කියන চৈতසික දෙක කියන දෙයක් තීර්ථතා එයා පැන පැන දුව දුව එදින සද්ද දිගේ අවශ්‍යම ගැතියක් තියෙනවා. නමුත් මේ විතක්ක ਵਿਚාර දෙක සමණයටපත් කරන ද්විතිය ධානයට ගියාට පස්සේ මේ සද්ද වලින් එන තද බාධාව අඩු වෙන පටන් ගන්නවා. එන ගැහුවත් ඇහෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක සාමාන්‍ය අපි ලෝකේ කියන්නේ බීරියනියට හරියට වේන ගායනා කරනවා. ඒක කියන්නේ අපි කොනහන. ඒක කියන්නේ අපි රිදවන්නේ. නෝ සරුවචනජ මතක් කරන භාවනා කරන කෙනා අවබෝධ කරන්න වෙනවා නැත්නම් මානව මනස මොකක්ද කියලා තේරුම් අරගන්න අවශ්‍ය වෙන විචක්ෂණ බුද්ධියට අවබෝධ කරන්න වෙනවා කන තිබුණු පළියට සියල්ල ඇසිය යුතු නෑ කන තිබුණු පළියට සියල්ල ඇසිය යුතුම නම් මම නැවත කියනවා ඒක වදයක් ඒක දඬුවමක් ඒක අපිට කරපු හිරිහැරයක් කියලා මේ කනේ තියෙනවා ඕනේ නම් අහන්න පුළුවන් ඕන නම් නාහන්න පුළුවන් ඒක තමයි සීක ප්‍රතිපදාව කියන්නේ ඒක තමයි ආර්ය විවහාරය කියන්නේ. එන සෑම දෙයකම අහලා ඒ අනුව සැලෙන ගතිය තමයි පු탁චන ගතිය කියන්නේ. ඉතින් අපිට අවශ්‍ය නම් මේ පු탁චන ගතිය ඉක්මවලා ඒ ආර්ය භාවයට ශේක භූමියට යන්න මේ සික්කිතබ්බන් කියන තැනට යන්න මේ මනසක තියෙන මේ හැකියාව බලන්න. ඉතින් මේක ඔය කන් ඇත්තේ බීන කුසයේ හැසිරෙන්න කියලා කියන වචනේ ගැඹුරුම බුද්ධ වචනක් විතරයි සඳහන් වෙන්නේ. මේක සඳහන් කරලා තියෙනවා මේක තේරුම් ගැනීම සඳහා 1900 18 19 වගේ මම හිතන්නේ වසරේ වැරදුනා නම් සමා වෙන්නේ ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන බටහිර මානසික වෛද්‍යවරයා ඒකේ නිර්මාතෘවරයා එදා ඉස්ලාම ඉගෙන ගත්තා චිත්ත පීඩාවටපත් වෙලා ඉන්න මිනිස්සුෙකුට ඒක හදා බෙදා ගන්න ආශිල ස්වභාවයෙන් කතා කිරීමෙන් අල්ලාප සල්ලාප කිරීමෙන් එයාගේ චිත්ත පීඩා <coughs> චිත්ත පීඩා අඩු කරන්න. දැන් ඒක තමයි ඔය කවුන්සලින් එනතම් ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කරත් ඉස්ලාම් පටන් ගත්තට පස්සේ එයා කරන්නේ ඒ රෝගියාට සුවසේ හාන්සි වෙලා ඉඳලා අහන කෙනා වෘත්තියමය දක්ෂ මේ පොරොන්දුවක් දෙනවා කිසිම තොරතුරක් කාටවත් දෙන්නේ ඒක වෘත්තියමය වශයෙන් බැඳිලා මම විශ්වාස කරන්න කියලා අදහන්නේ කියලා හිතේ තින්නේ කියවන. ඉතින් කියන්න කියනකට අර රෝගියා විශ්වාසය ඇති වුණාට පස්සේ දොඩමලු භාවයේ තුලින් Tamanna දන්නේ නැති ගොඩක් තොරතුරු එන්න පටන් ගන්නවා. කම්බා කරලා කතා කරන්නේ රංගපාල. මෙතනදී රංගපෑම අතහැර. අතහැරලා ඔය කියන පටන්. ඔය කියන පටන් අර ගන්නකොට ඒ අහගෙන ඉන්න කෙනාට ඇත්තට මේක අහඹු සිද්ධියක්. අහගෙන ඉන්න කෙනාට ආරයගේ චරිතේ යට වෙච්ච තැන් හිතරක් වෙච්ච වූවා ඒ වයිලිටමත් වෙච්ච ඇත්තට මේ කියමනෙන් පමණක්ම දුකු සාන්තියක්. ඒ විතරක් නෙවෙයි ඒක නිකන් භූත දෝෂෙන් කියනවා වගේ ආවේශයෙන් කියනවා කියන්න බලනකොට අහගෙන ඉන්න කෙනාට තේිනවා මේ පුදුලගේ යටි හිත හංගන කරුණු වගේක් මේ එළියට එන්නේ. ඉතින් ඒක ලොකු හෙලිදරව්වක් වෙනවා. මේක වෙන්නේ ඉතින් අවුරුදු දවස් කීපයක්ම යන කරලා කළ තමයි ගන්න. ඉතින් මේ ගැන හොඳට විග්‍රහ කරපු නැත්නම් මේ විමසුන් නොනේ කල්පනා කරපේ සිහිනුත් ඔය කියලා කියනවා කවදා හරි ඒ මානසික වෛද්‍යවරයා මනස හදා ගන්න ඕනයි කියලා කියන දේ නාහන මට්ටමට ඇහිච්ච වෙලාවේ තමයි කියලා තියෙනවා අනේ අතින් කියවෙන්න පටන් ගන්නවා. ඇහෙන දේ කිසිම විග්‍රහයකට ලක් නොකර ඔහේ ඇහෙන්න අරනවා බීරෙක් වගේ අහන්න පුරුදු වෙන්න ඕනේ කියලා තියෙනවා මේ මානසික වෛද්‍යවරයා. එතකොට තමයි මනසින් මනසට සම්බන්ධතාවයක් එන්නේ. තර්ක මනසෙන් අහන තාකල් කවදාකවත් කියන දේ නෙවෙයි ඇහින්නේ. එතකොට මේ රෝගියා පිළිබඳව පූර්ව නිගමන වලට අහුවෙලා ගන්න තීන්දුව තර්කයටයි අහුවෙන්නේ. නමුත් වීරෙක් වගේ ආහන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට ඒ කතා කරන එකනගේ මනසෙන් මනසට යන sannivedana ඇති වෙනවා. එතකොට යා නැගිටතර පස්සේ දෙන උත්තරේ ඒ මානසික වෛද්‍යවරයා හිතාගෙන හිටු තර්කින් අප එකක් නෙවෙයි ගිය යුත්තයි වෙන්නේ. ඉතින් මේක ලිව්වට පස්සේ ඒ ඒ ස්කූල්වලට අනුගමනය කරන සියලුම දෙනා මේක වහාපියක් නැතුව ප්‍රතික්ෂේප කරා. මේ කන් නැති කෙනෙක් අහගෙන ඉන්නවා වගේ අහන එකක් කොහොමද විද්‍යාවක් වෙන්නේ? ඊට පස්සේ මේ මෑතේ මෑත කාලේ මේ සතිය කියන එක අවබෝධ කරාට පස්සේ මේ ප්‍රකාශය පිළිබඳ නැවත නැවතත් නැවත නැවතත් කල්පනා කරලා කොළ දැකලා තියෙනවා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කොච්චර ගැඹුරු විපස්සනාවක් තියෙන්න ඕනේද? අර වගේ ප්‍රකාශ කරන්න. ඈතකදී කියලා තිබුණේ ඔය මට මතක නැහැ මිනිස්සුගේ නම මතක් වෙන්නේ යා හදලා තියෙන දැන් සම්පූර්ණ මේ මානසික බටේර මානසික විද්‍යාව සයිකෝതെරපි විතවුට් ද self කියලා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගත්තේ මේ මානසික වෛද්‍ය විද්‍යාවයි ප්‍රතිකර්මයි සේරම ආත්මයක් ඇත යන සංකල්පේ ඉඳලා. මේ මිනිස්යා ලියනවා ඒක සම්පූර්ණ සතියට දාලා අනාත්ම සංකල්පය කියලින් බලනකොට ඒ එදා ඒ මිනිස්යා දැකපු දේ 100%ක්ම බුද්ධ වචනේ කියනවා කන් ඇත්තේ බීර කුසේ හැසිරෙන්නේ කියලා. එහෙම නැත්නම් අසූ දේ අසූ මතින් නැතර කරන්නයි කියලා. ඒක කරන්නේකොට මතක තියානින්ද එතන සුවයක් තියෙන. ඒක මානසික සුව එළවන දරක්. එතන මනස සම්පූර්ණ නිදාසන තරම්. එතන මනස මානසික ආතති හැඟුම් උදාහරණ ගන්න. උදාහරණ කරන. එතන කවදාකවත් ඔය කියන විදිහේ ෆ්‍රස්ට්‍රේෂන් තියෙනවා. එතන කවදාකවත් ඔය අසහන කියන වචනේ හිටින්න බෑ. ඇහුණට ඇහුණ මතින් නැතර කරන්න පුළුවන්. ඉතින් අතන හරි ලස්සනයි. මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමා කියන්නේ ලෙඩෙක් සහ වෙදෙක් ඉන්නවා. භාවනා කරන එක නා ලෙඩත් යාමයි වෙදත් යාමයි සතිය තමයි වෙදාවේ. සතිය ආවෝද කරනවා Tamanට එන ශබ්ද හැම දෙයකටම ප්‍රතික්‍රියා කරනවා නම් එක්ක තණ්හාවෙන් එක්ක මාන්නෙන් එක්ක දෘෂ්ටි. මට පුළුවන් ද චිත්තක්ෂණ මට්ටමේ අඩු ගානේ කුහුණුව තුලින් හෝ තණ්හාමාන දිට්ටි නැති කරන සුළු අදහසක් නැත්නම් නිවන අගේ කරන්නා වූ අදහසකින් මේ ඇහෙන දේ නෑ වුණා වගේ ඉන්න. කන් ඇත්තේ බීරෙක් වගේ. ඒ ඉස්සර ගමරාලට ටික දෙල්ලමක් ගිහිල්ලා තියෙනවා ඒකෙත් ඔය කිට්ටුන් යන කතාවක් යනවා. දවසක් ගමරාල හේනේ ඉඳලා ඇවිල්ලා නගුලක් කියන අහිනවා. අද වෙච්චි මුලක් තමයි අරගෙන නගුලියට හදාගන්නේ. ඈ ඉන්නකොට ගමනාගේ ස්ටුඩියෝ දෙන්නේ බදිනවා. දෙන්න බත් ටිකක් කාලා පුතිය ගන්න. දවල්ට කන්න. එතකොට මණිබඩු වෙන දාමන තම්බි කෙනෙක් ගෙදෙට ඒ තුනාලු මේ ගෙදර ඉන්න දෙකේ මොනවා හරි කන්න බැරුවේ කියලා මිනිහත් ඇවිල්ලා දැන් පිළේ වාඩි වෙලා ඉන්නවලු. දැන් මණික දැනගත්තලු මේ මිනිස්සු එළවගත්තේ නැත්තම් අර සූඩියෝ දෙන්න කඩලයි කන්න වෙනවා. ඒ මනුස්සයා දිගටම මේක බදිනවලු බාන්න නැතුව. සමහරවල් දිගටම නගුල අහිනවලු වැඩ ඉවර කරන්නේ. සම්මි බලන්නේ කියලු වැඩේ හරියන්නේ නගමරාල නගුල අහින කනට කරන්නේ නැහැ. මණිකේ සූඩ බදින කීවර ගන්න යා ගින්දර නැතුව අරක කකා කකා කල් කකා ඉන්නවා. ඊට පස්සේ සම්මි කියලා කියනවා මණිකේ නම යන්න. ගමනාරක් බලගල හොඳයි කියලා ගමනාර මේ මේ කඩුල පැනලා තම්බි යනකොටම මැණිකේ කිව්වලු බදපු වාලු නොබදපු තේ හොඳයි මේ මා කළ උපමා. ඒක නගුල නම කරන්නේ. කමරාල කියනවලු ඇහැපු නගුල නොලහක නොඇහැපුසේ හොඳයි මේ මා කළ උපමා කියලා දෙන්න දැන් බත් එක බෙදාන කණ්ඩායමකට කම්බි ගිය ගමනක් නොගියාසේ හොඳයි මේ මා කළ උපමා කියලා එල වාගේ. ඉතින් ආයේ කන්න උනාලු සූඩියෝ දෙන්න කඩාගෙන. ඉතින් ඇහිච්ච දෙයක් නැහුණාසේ මේ උපමාව කරන්නේ. කෙනෙකුට උගාකාරට තම්බි කරපු දෙයක් කෙරේ. සමහර වෙලාවට තම්බි වලතේ. මේ වගේ දෙයක් මේ වගේ ඒ කියන්නේ assume කාරණාවක් සත්‍ය වඩන කෙනෙකුට සත්‍යයක් ඇහෙනවා. රූපයක් පේනවා. ගඳක් රසක් වැටෙන වෙලාවේදී මෙතන සෙල්ලක්කාරයමක් තියෙනවා. මෙතන බාහදක්ෂයෙක් විශ්ින් කළ යුත්තක් තියෙනවා. මෙතන භික්ෂුවක් විශ්ින් කළ යුත්තක් තියෙනවා. මෙතන විපස්සනා කරන කෙනෙක් කළ යුත්තක් තියෙනවා. ඒ කළ යුත්ත දකින්න කාරණා දෙක තුනක් දැනගන්න ඕනේ. කොච්චර ශබ්ද තිබුණත් නාහා සිටීමේ හැකියාවක් කොහොම කළ මනසට තියෙනවා. ඒක තේරුම් ගන්න නැතුව කවදාකවත් සතිය ඒ මට්ටම පන්නන්න බෑ. මේ මට්ටමට එනකම් ඒ කියන්නේ සද්දය කරදර කරන තාක්කල් සද්දයේ ද්වේෂය පහළ වෙනවා. ඒක සාමාන්‍ය එක අහිංසක කරන දෙයක් නෑ මොකද ඒ නිසා අපිට සද්ද නැත්නම්ක පටන් ගන්න. නමුත් එක දවසක් එනවා මේ සද්දයට ප්‍රේම කරන්න වෙන දවසක්. මොකද්ද? උඹ ඇවිල්ලා පුළුවන් නම් කරදර කරපන් මම නෙවෙයි හිත වට ගන්න. අනේ එදාට සද්දේ વિશે අපේ ආකල්පේ සම්පූර්ණ වෙනසක් ඇති මේ ආකල්පේ සද්දේ વિશે විතරක් නෙවෙයි මේ විඥානයේ මනසේ ඇතුළට නැමෙන්න නෙමෙයි. ඉන්ද්‍රයන් දිහාවට ඉන්ද්‍රිය බද්ධව තිබිච්ච විඥානයේ එකම ස්වරූපයක නෙවෙයි ඉන්ද්‍රයන්ගේ වැඩ යද්දී අනින්ද්‍රිය ප්‍රතිබද්ධව විඥානයේ ඇතුළට නැමෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්නේ ඇතුළට නැමෙන වෙලාවේදී නැමෙන බව, නැමිච්ච බව, ඒ පුහුණුව සාර්ථක බව තේරෙන්නේ ඒ වෙලාවේ ඇහිච්ච ශබ්ද කොච්චර අහන්න උත්සාහ කරත් නැහැ වෙන ගතියක් තියෙනවා. ඒ වෙනුවට ආනාපාන වෙනදා නොදැකිච්ච ඉතාම සියුණු කාරණාවට තේරෙන පටන් ඒකේ නිකන් ඒ ඇහිීමේ ඒ ඒ ඒ ඒ ආයතනය ලීන වෙලා ගිහින් මැකිලා ගිහින් මෙමෙදිකට යන්නේ නැහැ. හරියට මේ රෙකෝඩින් මැෂින් එක ඒ මෙමරි එක ඉවරයි බැටරි බෑ. මැෂින් එක තියෙනවා වැඩිලා නැහැ. ආන මේක තේරුම් ගත දවසේ තේරෙනවා. ඇයි නැන සේරම ආහන්න පුළුවන් ගැතිය අදක්ෂකමක් තමයි. මොකද බුදුහාම ආපහු පෙන්ලා දීලා කියනවා. ඇහෙන දේ නැහුණසේ. කලහකි උත්සාහයකට මේ ශබ්ද වලින් අපට මොකද්දෝ සුභාසින්චනයක් කරනවා. ඒක නිසා සාද්ද කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වෛර කළ යුත්තක් නෙමෙයි. ඒක තනක් තියෙනවා. ඒක අමුතුවක් වශයෙන් පාවිච්චි කළ මේ මේ පරිේශණය අපර කරන්නේ. අනේ පරිේශණ කරපු දවසක තමයි තේරෙන්න පටන් අරගනි. සංසාරේ පුරාට මේ පරිේශණ නොකරපු නිසා තමයි එන හැම සද්දයකට එක්ක අපි මනාපමනාප දෙක පාල් කරන්නේ. යම් දවසකට මේ ආයතනේ කොච්චර දෝ වැඩ කියේදී හිත මූල කර්මස්ථානයේ ව්‍යවෘත වුණොත් ව්‍යවෘත වීම දක්ෂකමක් බව දැනගෙන සද්දෙට ප්‍රති ගණන් ගන්න නැතුව නැත්නම් සද්දේ හිත කම්පණය කර ගන්න නැතුව ඉඳ ගියොත් අර වාසි තුනම වෙන එකක් තමයි ඒ සද්දේ තියෙන සද්දේ මැචින් මනපමනාව දෙක පහළ වෙන එක නැති දෙක හිත පළවෙනි වතාවට ඇතුළට නැමෙනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තත්වයේ ඉඳලා අනිත්‍ය ප්‍රතිබද්ධක තත්වයට යනවා කියලා කියන්නේ හිතේ ප්‍රകൃතියට බහි ඉති කලල අවස්ථාවකට යන. කෙලසිච්ච අවස්ථාවක් තුනේ. තුන මේ සිද්ධිය මතින් මූල කර්මස්ථානයේ මෙතෙක් නොදක්ක ඉතාම ගැඹුරු කාරණා තේරෙන පටන් ගන්නවා. එතකොට මූල කර්මස්ථානයේ ළමඩ රූප ධර්මයක් නම් ඒ රූප ධර්මයේ ගැඹුර තේරීම මතින් නාම ධර්ම වෙන හිතේ මේ අන්තරාවර්තනේ ඇතුළට නැමීම තේරුම් ගත දවසේ අපිට තේරෙනවා මුළු ලෝකෙම තියෙන සෑම දැනීමක්ම බාහිරවක් කියලා. ලෝකායත વિશે සම්පූර්ණයෙන්ම බාහිරවර්ති. ඒ වගේම මේ කාම වස්තු රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ ඒ කාම ලෝකය සම්පූර්ණව හිත නන්නත්තර කළ බාහිරවර්ති මේක තමයි ලෝකිකය. මේ විනෝඩ හිතේ තියෙන ගමනක් අන්තරාවර්ති ගමනක්. ඒක තමයි ඉන්සයිට් කියලා කියන්නේ නැත්නම් විපස්සනා කියලා කියන්නේ මේක ලෑස්තිලා යන මනුස්සයට විතරයි පුළුවන්. දහසකුත් කරදර තියෙදි නෑ මම අරින්නේ නෑ මම කවදා හරි මේක අල්ල ගන්නවා මේ මගේ හිතේ හැකියාවක් තියෙන මම බලනවා මේක කියලා උත්සාහ කරන කෙනාට හරි යනවා එකම කියන්නේ උත්සාහය කරනවත් එකම හරියනවත් එකම පුදුමාකාර සතුටක් තියෙනවා මම බුදුන් එක්ක සම්බන්ධ වුණා මම ධර්මයත් එක්ක සම්බන්ධ වුණා මම සංඝයා කෙනෙක් වුණා මගේ සීලය මට වැඩ කරනවා කියලා ඒක මාව මේ தත්වෙට ඊට පස්සේ පත් කරන එක වළක්වන්න පුළුවන් බලයක් මේ ලෝකේ නෑ සත්‍යයක් තිබුණාට නාහින්ජීවේ ශක්තියක් මට තියෙන එක වළක්වන්න පුළුවන් බ්‍රහ්මී දෙවියෙක් නාතෙක් යක්ෂයෙක් සාතන් කෙනෙක් කවුරක්වත් නැහැ. හොඳලාගේ බල දින ගන්න නැත කරුණ කරා නමුත් මට මේක කරන්න පුළුවන් කියලා ගත්තට පස්සේ ඒ පුද්ගලයාට තේරෙනවා මේ ලෝකයේ මෙතුවා කල අපි හම්බ කරෝ නම් හම්බ කිව්වේ බාහිර අවශ්‍ය දේවල්. ගොඩාක් ශබ්ද, ගොඩාක් මිහිරි නාද, එහෙම නැත්නම් අවුල් නාද. මේ මිහිරි නාද සහ අවුල් නාද මතින් තණ්හා මාන දික්ක නැත්තම් කොටින්ම කියනවා මනාපමනාපතික පහළ වෙච්ච නැති චිත්තක්ෂණය. ඒ නිසා මෙතනදී මේ දුෂ්කර අවස්ථාවේ දුර්ලභ අවස්ථාවේ අමාරු අවස්ථාවේදී මුළු ඇඟම වේදනා වේදනට්ටව ඉන්න වෙලාවේදී සාර්ථක සාංශ මතක් කරනවා උපාසක එහෙමනම් කනල්ල ගන්නත් එපා න සෝතං උපාදිස්සං ඒක අල්ල ගන්නවා කියලා කියන්නේ අල්ලවදා ගන්නවා නම්බු කරනවා ඒකට දාස වෙනව විතරක් නෙවෙයි ඒ කන මතින් විඥානයේ පහළ නොවීම පිණිස මම හැසිරෙන්න ඕනේ. ඒකයි මගේ හැසිරීම කියලා අපූර්ණ කරන්නේ. ඉතින් අනාථපිණ්ඩික සිටුමාට වගේ මරණාසන්න වෙලාවේ මියත්තන් එහෙම සීයෙන් බුද්ධියෙන් කරගන්න හම් වෙන්නේ නැති කියන එක හිතා ගන්න අමාරුයි මොකද අනාථපිණ්ඩික සිටුමා ඊට කලින් සෝවන් වෙලා හිටපු නිසා. ඒ වගේම සාර්ගිත්තු සංජයල හරුවේටම මිටියෙන් ඇනේටම ගහපු ඉන්නා. ඒක සිද්ධ වුණා. නමුත් අපේ වාසනාවට මේක පොතේ කියනවා. ඒක ලියවිලා තියෙනවා. ඒ නිසා අපිට දැන් සිද්ධ වෙනකොට බාධා කරන තාක්කල් ශබ්ද මෙනෙහි කරන්න. මම නැවතත් කියනවා. භාවනා කරනකොට භාවනා අරමුණට බාධා කරන තාක්කල් ශබ්ද මෙනෙහි කරන්න. නමුත් එළවෙලවා එනේන සත්‍යයක් පාසා මෙනෙහි කරන්න කිව්වොත් බාධා කරන නොකරන සාත මායාවී වංචනික සේරම දේවල් මෙනෙහි කරගෙන කවදාකවත් මූල කර්මස්ථානේ ගැඹුරකට යන්න හම්බ වෙන නිසා බලන්න යක්තා එයි සද්ද තියේදී මූල කර්මස්ථානේ ළඟින් ඇසුරු කරන්න පුළුවන්. මූල කර්මස්ථානේ ඉදී බලන්න පුළුවන් අවස්ථාවක් වෙනවනම් ඒ සද්ද නානාදිීමේ පුහුණුවක් තුලින් මට මූල කර්මස්ථානේ වැඩි ප්‍රේමණීය ගතියක් වැඩි සාදර ගතියක් ඇති කරන්න පුළුවන් කියලා ගත්තොත් යෝගාචරයේ හැම බාධාවකින්ම තමන්ගේ මේ සද්ධාව සිව් කරගන්න. ප්‍රණීත කරගන්න. ඒක වැඩියෙන්ම සිද්ධ වෙන්නේ සක්මන් භාවනාවේ. සක්මන් භාවනාවේ නිතරම කුරු සද්දයි. නිතරම බාහිරට විවෘතයි. විශේෂයෙන්ම කෙලවට කියලා හැරෙනකොට හිත සද්ද අහන්න පෙළඹෙනවා. රූප බලන්න පෙළඹෙනවා. අර ගිනිච්ච හැල්ම ගැම්ම කැඩෙනවා. ඉතින් කන්නල් පස්සේ තුඟා යෝගාවචර කියනවා මේ <coughs> සක්මණ චිත්තර ප්‍රෝධිනයක් නැහැ. නමුත් මේ ප්‍රෝධිනේ තේරෙන්නේ ඒකෙන් ඇති වෙන ගැම්මෙන් හොඳට භාවනා කරලා පරියන්කේදී හරි කමන්නේ සද්ද නහා හිටීමේ හැකියාවක් මනුෂ්‍ය මනසේ තියෙනවා භූමි මනසේ තියෙනවා කියලා දැනගෙන අර කෙලවරට යනකොට ලෑස්ති වෙලා ගියොත් මගේ හිත දැන් සද්දෙට කැඩෙයි රූපෙට කැඩෙයි හැල්ම කැඩෙයි නමුත් කැඩෙන්නේ නැති වෙන්න ගෙනියන සතිය එහෙම මට අනිත් පැත්ත හරවගෙන ඉන්න බැරිද කියලා වුණු කරලා ගිහිල්ලා ඒක හරවගෙන එන්න පුළුවන් දවසක් ආවොත් යෝගාචරයට පරියන්කේදී මේ පරිශීලනය කරන්න බෑ. මෙච්චර ගොරෝසුට කරන්න බෑ. මෙන්න මේක තේරුම් ගත්තොත් පමණයි. එන ඉදින්දා ජීවිතේ අපි කන්තෝරුවේ ඉන්නකොට බස් එක යනකොට එහෙම නැත්නම් කවුරුහරි මට බයින්නකොට නැත්නම් මම කාට හරි බයින්නකොට අපේ කෙලෙස් වලින් කායික වාචසික මානසික කියන වගේ කායික මානසිකෙන් තුන තුන සිද්ධ වෙන්නේ වාචසිකව හතරක් සිද්ධ වෙනවා. මේකටම තවත් රහත් බණින්න කිව්වොත් අද යුගයට කියන්නේ තොරතුරු තාක්ෂණ යුගය කියලා. ඒ කියන්නේ අනාථ යුගයක් අද තියෙන්නේ. අපි උදේ ඉඳලා අහන දේෙන් අපේ හිතේ රසායනික ශරීරයේ සහ හිතේ ක්‍රියාකාරීත්වය කායික ශරීරයේ කොච්චර නටවනවද කියන එක තාරක. ඒකත් අහම්බයක් නම් කමක් නැහැ. ඔය චරිතන මාදී ඉන්න කට්ටියව සැලසුම් කරලයි කරන්නේ. ඒ නිසා අපිට කවදාකවත් ස්පර්ශයක් හම්බ වෙන්නේ නැහැ. ඔය කියන දේවල් කන කරා ගන්න කියෝ. හැබැයි ඒගොල්ලෝ බොහොම සතුටු වෙයි. ඕගොල්ලන්ගේ ප්‍රශ්නත් අහලා උත්තර දෙනවා නම් අපි ඊයේ කියපු බොරුව අද අපිටම ආයෙ උත්තරයක් වශයෙන් දෙන්න පුළුවන්. ඕගොල්ලෝ තැගි දෙනවා ඒක. මොකද මේ තරම්ම තකතිරුයි කියලා ඕගොල්ලෝ. ඒ මෝඩකමට තමයි ඒ තැගි දෙන්නේ. ඔය එකක්වත් නැහැ නැතන් කියන්න පුළුවන් නැත්නම් ඇහුණා නෑ වුණාගේ ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඔය රිමෝට් කන්ට්‍රෝල් එකකින් අපිව කන්ට්‍රෝල් කරන්න හම්බ වෙනවා. ඒ ආරණ්‍යයේදී අපි ලොකු සාචලීලා තියෙන්නේ කිසියම් තොරතුරු මාධ්‍යයකට විවෘත වෙන්න එපා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති වත්‍ර අසලකටවත් නොගතිය කියලා. මේ ලෝකේ තියෙන දේවල් ඔළුවේ දාගන්න යන්න එපා. ඒක ටිකක් බයපක්ෂ විදියේ යෝජනාවක්. නමුත් ඊට පස්සේ අපි යන්නේනකොට කතා කරනකොට ඕවා වැටෙනවනේ. අර තොරතුරු මේතර ඒවා වැටුණාට කවදාකම අයින් කරන්නේ. ඔය එකක්වත් නැතුව මම අවුරුදු 30ක් ගත කළා කතා කරන්නේ ඔය කිසිම දෙයක් නැතුණයි කියලා ජීවිතේ කිසිම අඩුවක් නැහැ. කරන්නේ මොකක්ද මේ කන ලේ ටික පුච්චන එක විතරයි. මම ගිහි කාලේ වැඩ කරනකොට ඒ සුත්තමට කිව්වේ ඔබ රේඩියෝ එක අහපන් කිව්වා. පත්‍රේ බලපන් කිව්වා. ඒකවත් ටෙලිවිෂන් එච්චරම තිබුණේ ඔක කරන්නේ මුදේ ඉඳලා හැන්දනකම් අනුගේ කුණු ගන්දල් වැරදි දූෂණ පුළුවන් තරම් ලෝකේ කොයි කොනේ හැරචින එකක් එනලා උළුවේ දාන එක තමයි. අපි කොච්චර හොඳ චිත්ත ප්‍රවෘත්ති පාවිච්චි කරන යන්නේ ගියත් අර කහපු ගමන් අයියෝ කියලා හිතනවා. ඉතින් සා කාල බුදිය ගත්තා එහා පැත්ත මෙහා පැත්ත පෙරලි පෙරලි තමයි ඉන්නේ. ඒ නිසා තොරතුරු තාක්ෂණයට වෛර කරන්න එපා. ඒ මිසු ගියක් අද හම්බ කරන කාපුකින් ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් කන්න පොරොප්ප ගහන්නත් එපා. කනට වැටුනට කන්නකට ගන්න නැතුව ඉන්න තරමට හිත හදා ගන්න පුළුවන් වුණොත් එදාට තේරෙයි බුදුහාමුදුරෝ පිරිනුවම් පෑවට බුදු බණේ පරණ වීමක් වෙලා. ඒ සජීවීව කියන. අපිට මේ රේඩියෝ එක ශබ්ද සම්පන්න කරන්න ඕන කියලා පත්‍රේ කියන්න ඕන කමකුත් නැහැ. ටෙලිවිෂන් එකේ සදාචාර සම්පත්තිය උගන්වන්නත් බැහැ. කෙරෙන්නේ නැහැ. ඒක නිකන් කවදාකවත් වෙන්නේ. ඒකෙන් පත්‍රයකින් යහව මඟකට හත් යනකට යයි කියලා ඕගොල්ලෝ හිතනවා නම් සෝරි තමයි කියන්නේ. ඒ කවදාකවත් ඕගොල්ලන්ට කියක් හම්බ කරන්නේ නෙවෙයි ඒව කරන්නේ. ඒ නිසා ඒව තිබුණට ඌව ඔළුවේ දාගන්න නැති වෙන්න නම් උත්තරේ තියෙන්නේ ඒගොල්ලෝ ගාව නෙවෙයි ඕගොල්ලෝ ගාව තියෙන්නේ. ඒකටයි මේ සතිය පිහිටවලා ගත්ත ආනාපානයටම වාංගු කරලා ඒ ඕනේ පදයක් ගහපු දෙන් ඕනේ නැටිල්ලක් නඩපු දෙන් අහන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අගයන් ආඩම්බරයන් දීලා මේක මමය මේක මගේය මේක මගේ ආත්මය ඔයා දන්නේ නැහැ මේ තොරතුරු මං විතරනේ දන්නේ කියලා කියන්න හදන තරමට යන්න ගියොත් ඉතින් මේ භාවනා ජීවිතයක නම් කරන්නේ. ඒක නිසා මේ අනාථපිණ්ඩික සිටුමා අවසාන වෙලාවේ ගත්තට අපිට අවසාන වෙලාවක් අන්තිම ගන්න බෑ. අපි මේ භාවනා කරන කාර්යබහුල ජීවිතයක් ගත කරන වෙලාවේ ඉන්නකොට මේ බුදුහාමුදුරු දීප මේ ආයුධය හොඳට සිව් කරලා ගාලා තියාගෙන ඉන්න ගාලා තියාගෙන බලන්න කියන්නා කෙසේ කීවත් අහන්නා සීබුද්ධියෙන් ඇසීතුයි කියලා සාමාන්‍ය සිංහල කියමනක් තියෙනවා. එහෙමනම් කියන්න මොනවදවත් අපිට ප්‍රශ්න ඒ විතරක් නෙමෙයි හොඳට මතක තියාගන්න කියන්න හදන්න යන්නත් එපා. ඒක විශාලම මෝඩකමක් කියලා මට හිතෙනවා ඒ කබුවල් එකේ. කතාවක් ඉවර කරන්න බැරි. ඒ නිසා අහලා නැහුණා වගේ ඉන්නේ. ඔය සත්පුරුෂ අසත්පුරුෂ ධර්ම ගැන කතා කරනකොට ඒ ජාතක කතාවකින් අරන් පෙන්නලා දෙන තුන සත්පුරුෂයාටත් අසත්පුරුෂයාටත් දෙන්නට සමසේ වුන්කම් දෙන්නේ. ඒකල සත්පුරුෂයා කියන දේ කරන්න අසත්පුරුෂයා කියන දේ නොකරන එකයි. කවදාකවත් අසත්පුරුෂයෙක් කියන්නකො ඔබ කියන්නේ මම අහන්නේ නැහැ කියලා. ඒකට අසත්පුරුෂය වෛර කරනවා. ඒක හරි භයානකයි. ඊට පස්සේ අපිට ඒ එළවෙලව පහර දෙන නිසා අසත්පුරුෂයට හොඳට අහුම්කම්. හරි සත්පුරුෂය අහුම්කම් දෙන්න වගේ. සත්පුරුෂයට අහුම්කම් දෙන්න හොඳට අහුම්කම් දීලා සත්පුරුෂයා කියන්නේ කරන්න අසත්පුරුෂයා කියන්නේ පැත්තකට දාන්න විතරයි කියන්නේ. ඒ කියන්නේ විදිහේ මේ ඊටාම සියුම මේක පාවිච්චි කරන්න නම් මේ ඇහැ කර ජීවනාශය කියලා කියනක වදයක් කරගන්න එපා. මේව වශී කරගෙන ඉන්දිය භාවනාවට යට කරගෙන යන්න පටන් අරගත්තොත් හොඳට තේරෙයි මේ සෙල්ලම අපි සංසාරේ කරලා නැහැ. කෙරුවා නම් මේ විදිහට කෙලස් වගිරෙන්නේ නැහැ. කම්ම වට සිතු වෙන්නේ නැහැ. විපාක වට සිතු වෙන්නේ නැහැ. ඒ නිසා මේ කෙලස් වට තිබේවා, විපාක වට තිබේවා, කම්ම වට තිබේවා එක චිත්තක්ෂණයකෝ. මගේ කන මම අල්ලගන්නේ නැහැ, බදාගන්නේ නැහැ, නම්බු කරන්නේ නැහැ. කන්නමකින් පහළ වෙන විඥානයකට මම අගය කරන්නේ නැහැ කියන එක එක චිත්තක්ෂණයට අල්ලගත්තොත් ඒක ජීවිතේටම හැබෑ වෙනසක් ඇති වෙයි ඒක ඇත්තටම කනමකින් අල්ලවුවොත් ඇහැටත් බලපානවා නාසයට දිවට කයනවත් මේ සූත්‍රේ එක දවසට එක එක ගානේ වගේ නැත්නම් එකින් එකට එකින් එකට විස්තර කරගෙන යනවා මොකද හැම කිනාම එකතැනින් නෙවෙයි යනවා එක එකන එචා අපි බලමු මේ කියන එක එක දවසට අරගෙන මේ භාවනාදී අපි කොච්චරක් මේ අහ කනනයි පොඩක් වේදාගෙන කනවා කනවා කියලා කියනවා. ඒකට හේතුව මොකද? මානසික තාම කුරුදු ගතිය මනිකමිතේ අපි සුත්ත මේ වශයෙන් හරි මේක සාදර වෙලා, චින්තාමේ වශයෙන් ඕ මේක හිතලා ප්‍රත්‍යක්ෂ වශයෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් වුණොත් අපිට හොඳට මතක් කරගන්න පුළුවන් වෙයි මරණ චිත්තක්ෂණය හෝ සාන්තව ඒ කටයුතු කරගන්න අපිට මේක උදව් ලැබේ. ඉතින් මරණ කමින් දෝන්නේ ජීවත් වෙද්දී මේක කරගන්න පුළුවන් වුණොත් ඒ අපි ප්‍රාර්ථනා කරන මේ ශාසනයකින් ප්‍රාර්ථනා කරන විපස්සනාකින් ප්‍රාර්ථනා කරන මේ ගුණ අපි මේ දැනලා තියෙන අඩුම කඩුම වලින් ශක්තිය ශ්‍රද්ධාවේ සීලේ සමාධි ප්‍රත්‍යය වැඩ ගන්න පුළුවන්. අනේ පෙන්සල උල් කරනවා වගේ ආයුධය තියුණු කරන්න මේ ධර්ම කොටාසි මම ඉදිරිපත් කරේ ඒක ඒ තියුණු භාවයේ පිණසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරන ශිරු විරාටම සනසිමුදා වේවා විකාශ ගුරේ පොඩි දෝෂයක් තියෙන නිසා මේ මැෂින් එක අදින්නේ නැහැ අපිට. කෙසේ නමුත් ආ විනාඩි 10ක් විතර කාලයක් තියෙනවා අපිට මේ මේ කියපු කාරණා මතින් ධර්ම සාකච්ඡාවට පෙළඹෙනවනම් ඒක නිසා මම ඉල්ලා හිටිනවා ඒකට කියතු කළ යුතුමක් තියෙනවා කර්මාකල ඉවත් කරන්න. ඇත්තටම ඒක තමයි ඉතින් අර අවසානයේ සිද්ධ වෙන්නේ සද්ද ඇල්ලීම නිසා, සද්ද ප්‍රේම කිරීම නිසා, උපාදාන කිරීම නිසා, ඒකට බැස ගැනීම නිසා, ඒකට ගෙවැදීම නිසා, මමයි කියාගත්ත නිසා තමයි අපිට දාස වෙන්නේ. ඉස්සල්ලාම දැනගන්නේ හැකියාවක් තියෙනවා. හැකියාවක් තියෙනවා නම් ඒ සද්ද ගැන හෝ කන ගැන හෝ තියෙන තෘෂ්ණාවක් නේ අපි මේ නාසනෝගේ වැඩිලා තියෙන්නේ. අන්නේ තෘෂ්ණාව ගැන පොඩ්ඩක් අවදීන් හිටියොත් තෘෂ්ණාව නැත්නම් ඇහෙන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ. දැන් තෘෂ්ණාව පිළිබඳ හැඟීමක් ගත්තොත් ඉතින් එහාගේ උපාදානය පිළිබඳ අපිට වැලිපුර අධ්‍යාපනයක් කරතයි. එන්නේ එන්නේ ටිකෙන් ටික යන නිසා ඉස්සල්ලාම අපිට කියන්නේ ඇහෙන්නේ යමක් අපිට ඒකට අදාළ භාවයක් හෝ තෘෂ්ණාවක් තිබුණොත් පමණයි. අනිත් දේවල් කොහොමඩක්වත් ඇහෙන්නේ. ඒක වෙලාවකට අහනවද ගඳ බලනද රස බලනද කියලා තීන්දුව කරන්නේ තෘෂ්ණාවෙන් බලනවා. එචුණා අපේ උදේ ඉඳලා හැන්දනකන් ඇහෙන දේවල් වලින් සෑහෙන ගාණක් අපිට නොකියම කැපිලා යනවා රූප බලන වෙලාවේ. මත අහුවෙච්ච ටික අපි ඒක අල්ලගන්නවා. අල්ලගෙන ඒක තණ්හාවේ මාන්‍ය දිටික ආලවට්ටම් වඩලා උපදාගෙන ඊට පස්සේ ඒක අපිට බල කරදරයක්. ඒ නිසා ඇවිලා දැනට ඉතුරු වෙලා තියෙන ටික උනත් යන්දරනිකයි කියන්නේ. ඒ කියන්නේ ඔච්චරම වග වෙන්න ඕන කමක් නැහැ. ඔච්චරම ඒකට අපි උපකරණ සාතික ලියන්න ඕන කමක් නැහැ. ඒක ඇහිච්ච දෙයක්. මේ කියන්න කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහනකොට ඒ වගේ එන්න තියෙන පසු ප්‍රතිබල නැත්තම් කියන අසහන එහෙම නැත්තම් අපි කරදර කංකටලු ඔක්කොම අතීත සංසිද්ධියක් මේකේ. ඒකේ වර්තමානෙම දැකලා අහන්න නැතුව ඉන්න පුළුවන් ගැතියට එනකොට තේනවා එදා මොනතරම් මෝඩකමක ඉඳලත් මේක අල්ලලා අහලා තියෙන එක මේක අල්ලගෙන හිතේ තියාගෙන පුරි පිළිකාවක් වගේ හරියට වුණියමක් කාලා වසක් කන්න දුන්නා වගේ තියාගෙන වදදේ නැහැ. ඒක ගිනියගුර කතේ කියන පුච්ච පුච්ච ඉන්නා වගේ වැඩක් හොඳට කෙරේ. අතහැරලා දාන්න අතීතය අල්ලන්න අතගන්න අමාරුයි වර්තමානයේ සිදුවෙද්දිම එක චිත්තක්ෂණයක හරි අල්ලලා දැක්කොත් මෙතන තියෙන මායාව. මෙතන තියෙන්නේ මේ හුඹහක්. නයික් නැති හුඹහක්. නැත්නම් බලාකුලකට වැඩිච්ච ආලෝකයක්. මේකේ දෙයක් නැහැ කියන එක තේරුම් ගත්තොත් එනවා අතීතෙත් ওই දෙල්ලම තමයි වෙලා. එදාට පුළුවන් අතීතයේ තියෙන පුස්කති තේරුම් ගන්න. අපිට වර්තමානයේ අල්ලන්න නැතුව අතීතයට යන්න බෑ. අතීතයේ තියෙන උපාදාන වල වර්තමානයේ තණ්හාවක් එක්කම අල්ලතයි. ඔය සුතේ සුත මත්තන් ඇහුව ඇහුත් මතින් නතර කරා. ඒක නෑ එතන කරන්න බෑ අපිට. ඒක මේක මේ මේ ප්‍රතිගත කරන යන්ත්‍රයක් කරලා තිබ්බොත් සද්දේ කහ ගන්නවා කියන එක යන්ත්‍රයේ ස්වභාවය. අපේ කන හැදිලා තියෙන එක. නමුත් ඒ මතින් මනාපමනාප පහල කිරීම තනිකර අපේ. අපිට තියෙන්නේ මනාපමනාප මට්ටමට එන්න දෙන්න නැතුව නතර කරන්න. එතකොට මනාපමනාප නැත්තම් නෑ වුණා කියන එකම තමයි. මනාපමනාප නැත්තම් ඇහෙන්නේ නෑ. ඇහිලා නෑ. ඒ මන අපේ අමනාපෙන් කිසි කැමුණුත් තමයි අපේ මතකේ මේ අතීතයේට අපේ මතකෙට යන. අපි ඒක වචන දෙයක් විදිහට ගන්නෙ අපිට කවුරුහරි හොඳට හොඳ ආරූපයක් කියලා බැන්නොත් බන කවුරුදු ගානකව මතක නැතුවත් ඒක නම් හුතුට මතක තියෙනවා අසවලා අසවල් වෙලාවේ මෙන්න මේ විදිහට මට මේ වචන කියලා බැන්නයි කියන. ඒක මොකද එතකොට අපේ අර මම ආයේ රිදිලා. රිදින් නැත්තම් නෑ එන්න කවුරුත් බයින්නන කරලා නිකන්. නිසා මෙතන මනාපමනාප දෙකේ තමයි සෙල්ලම තියෙන්නේ. ඒ වුණාට කියන්නේ ඇහිලා අහනවා වෙනවට ආනාපානෙ හිත දාන්නේ කියලා නිකන් අර මේකට ගිහිල්ලා අහුවෙන නිසා ඔබ මේක බලපන්. ඒක නිකන් මේ මායාවකින් ප්‍රෝඩාවකින් වගේ ගෙනියන්නේ. ආනාපානෙ බලාන බලාන යනකොට යනකොට තේනවා දුරට ආනාපානෙට සාදර වෙලා බලනොත් මේ වෙලාවේ ඇතිවිච්ච රූප පෙනිලා නැහැ. ශබ්ද ඇහිලා නැහැ. ගඳ බැඳිලා නැහැ. මොකද මේ හිත යෙදී ගත කරන්නේ. අන්නේ ඒ චිත්තක්ෂණයක අල්ලගන්න පුළුවන් වුණා නම් ඉතින් ආ මොනවාක්වත් නැහැ අතීතයත් ඔච්චරමයි අනාගතයත් ඔච්චරයි ලෝකේ කොච්චර දේවල් තිබුණත් අපි අල්ලගන්නේ අපේ තණ්හාවට මාන්නයට දික්තියට පොහොර දාන ටික විතරයි. ඒ නිසා දෙන්නේ එකම දේ යවුවට දෙන්නට මතකෙට යන්නේ එකම දේ නෙමෙයි. ඇයි නැහැ අහන්න එපයි කියලා මම තියෙන එකයි. ඒක ඇත්තම කියන්න බෑ. අපිට සමහර විටක සද්දයක් ආවා මන අපේ පහළ වුණා මන අපේ මට්ටමේ දැනගෙන සද්දෙත් දැනගෙන ආය අනබණ්ඩ එනවා. සමහරට සද්දය ඇහෙනකොටම හොඳට පුරුදු කර තියෙනවා හිත මොකද වුණා කියලා. හිත පිට ගියා කියලා. හිත ට්‍රැක් එකෙන් පැන්නා කියන එක තේරෙනවා. ඒ අමනාපමනාපවිලා නෙවෙයි. මම දැන් කල යුත්තේ නෑ කියලා. ඒක කොහාට තේරෙනවද දන්නේ එහෙම තේරෙන මට්ටමට ආවට පස්සේ තියෙනවා out of the place. මම දැන නෑ. කල්පනා කරලා බලන්න මම මේ හිත හිත ඉන්නේ. නැත්නම් සද්දාහා ඉන්නේ. එතකොට මනාපමනාප වෙILLත් නෑ යනවා. ඒ නිසා මේ මට්ටම් එන්නේ එන්නේ එන්නේ දියුණු වෙන පටන් ඉසල ඉසල වෙනකොට සද්දාහලා මනාප පහළ වෙලා එකට බැඳිලා එකෙන් පව් ඇති කරගෙන ගාගෙන තමයි අල්ලගන්නේ. ඊට පස්සේ ටික ටික ටික ටික ඉස්සරම අවුල්ලාස වෙන්න ඉස්සර වෙලා එන්නකොටම අල්ලගන්න පුළුවන් තත්ත්වයට වගේ යනවා. ඒ නිසා ඒක ඒකේ පරිණාමයක් සිදු වෙනවා. කරගෙන කරගෙන යන පරිණාමය සිදුනා ඒකෙදි වැදගත්ම දේ තමයි ඉස්සල්ලාම මේක පලා ගන්න. ඉස්සල්ලාම මෙතෙන්ට කුණ්‍ය ගහ ගන්න. අවුල ගන්න එක කෙරුවට පස්සේ යන්ත්‍රයටම යනවා. ඒක චිත්ත නියාමයටම අල්ලලා දෙනවා. ඊට පස්සේ ඊට ගැළපෙන ජීවන රටාවක් කරන එකයි තියෙන්නේ. එතකොට කවුරු වෙලා මොන જાතින් ස්තෝත්‍ර කියන්නේ ගියා. කවුරු වෙලා මොන જાතින් බැන්නා හොඳයි කියලා නිකන් එකයි. ඉස්සල්ලා එහෙම බෑ. ඉස්සල්ලා එහෙම කරන්න ගියොත් එහෙම ඒක නිකන් හැඟුම් බර නැති ගතියක්, නොසලකා ඉන්න ගතියක්. මොනවා කියන්නේ මේ. කැක්කමක් නැති ගතිය කියලා දොස් කියනවා. පපුරු කරන පුරුදු යන තේනවා ඕන කෙනෙකුට ඕන කුණක් දාන්න පුළුවන්. නැත්නම් ඒක බාර ගන්නවද නැද්ද කියන එක මගේ වැඩේ අන්තිම මමනේ විඳවන්න ඕනේ. මමනේ කර්මෙ ගෙවන්න ඕනේ කියලා ඒ தත්ත්වයට එන්න පටන් ගත්තට පස්සේ ඒක ඉතින් උපනයන ක්‍රමයේ ධර්ම නියාමයක් විදිහට යනවා. ඈ? මං කියන අවුලව ගන්නවයි කියලා රෝපණය කියනකම තමයි අවුල ගත්තට පස්සේ යාර කොල්ල ගහේ කොල්ල ඇටේ කියලා ගහක ඇලවුනොත් ඒක ඉතින් වැස්සාපු වෙලාවේ අතුරට බහගන්න. ඉතින් මේ දැන් කොල්ල ඇට කැලවිලා තියෙන. නැත්නම් මට මේ කවුරු හරි දෙහියට හැපෙන වචන කතා කරනවා කියලා අපි කියන්නේ. ළමින්තර කියන ඌ මට දෙහියට හැපෙන වචන කතා දෙහියට හැපෙන වචන කතා කියලා හොඳට රිදෙන එකක් වෙලා. අපෝ කීරි ගන්න දෙයක් වෙනකොටම දැනගන්න ඕනේ. ඒ මනුස්සයා දිනලා ඉවරයි දැන්. එවසර කරන්න ඕනේ බෝම්බෙ මෙතන පැල කරලා තියෙන්නේ. ඒක දිගට වැවෙන. ඕකතනම හලන්න ගියොත් අපිට තියෙන එක නෝන්ජල් කමක්. නමුත් හැලුවොත් වෙන්නේ මොකද අපිට සාන්තියක් තියෙනවා. තමන්න තියෙනවා ඕන දෙයක් කොනයක් කරගත්තාවේ පැල කරගත්තොත් නේ අවුල ගත්තොත් ඕක දිගට වැවෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා ඒකට පොහොර දෙන්නේ උඹ. ඒක දිගිනකට වැවෙන්න පොහොර දෙන්නේ උඹ. ඒක නැවත නැවත සීපත් කරමින් එයාට වෛර කරනවා නැත්නම් ඒකට ප්‍රේම කරනවා එන්නේ එන්නේ මේකෙදී කැන්සර් එකක්ව තමයි මුල් දුවන රෝගයක් වඩපත් වෙනවා. අන්තිමට මුළු ශරීරෙම වහයලා ගන්නවා. ඒක තමයි මම උත්සාහ කරේ සක්මනීජිත් එක ඇති කරන එදිනදා වැඩවලට ගියාම අපි මම හිතනවා දැන් මම මෙතන ඉඳලා අතෙන් යන අතරමැද කවුරු හරි මට මොනවද කියනවා. මම දැනගන්නවා එයා මොන જાතිකවත් මම හිටියේ ගමනේ මට තියෙන්නේ ඒ ගමන කරා. Taman අර චේතනාපූර්වක යමක් හෙදලා ඉන්නවනේ ඒකට මුල් තැන දීලා කටයුතු කරනවා අර අතරමඟදී හම්බෙච්ච අය හිත පෙරලා ගන්න නැතු. මෙතෙන්දී ආනාපාන සක්මන්කට වම දකුණ ඉදිරියට වැඩ කරනකොට චේතනාව තමයි. එතකොට මේ ධර්ම දාන දෙකකට පෙළ ගැස්මක් තියෙනවා. මේක එකක් ඉංග්‍රීසි පොතක් සත්බොධ්‍යංග ගැන ලියවිච්ච එක අතර මම හිතන අපි කඳුබඩදී කරපු එක වෙන්නවනේ මට හරියට මතක නැහැ මොකද්ද කියලා. ඒ මේ මෙල්බන් වල ඉන්න ඒ උදාර ජයසිංහ තමයි ලියලා අච්චු ගහලා කූක් බලලා දැන් ඊබුක් එකක් විදිහට පබ්ලිෂ් කරලා තියෙනවා. ඒක මේ අද බෙදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගිය පාර පර්ත් වලදී අපි ගිය දෙසැම්බරේ කරන වෙලාවදී ඒගොල්ලන් ඉල්ලිපුතු වෙන සබ්බාසව සූත්‍රය කරන්නයි කියලා. මතනේ බණ පහක් හයක් වගේ කරන්න උනේ ඉංග්‍රීසිම සිංහලෙමයි. අද මේ සිංහල බණ සහ මේ සිංහල එකේ මේ ධර්ම සාකච්ඡා ඒක තුල හදපු CD එක වර්ණ මාත්‍ය සූදානම් කරගෙන තියෙනවා. ඒක නිසා කොහොම මෙහෙට ගියාම තමයි ළඟට ඒ පොතක් සහ CD එකක් ලැබෙන්නේ.